තුන්වෙනි වතාවටත් නැවතත් කම්බිබාක් ෆාම් එක මුල ස්ථානය කරගෙන භාවනා වැඩමුළුවක් ආරම්භ කරන බලාපොරොත්තු වෙන අවස්ථාව. මේ වගේ ආරම්භක සැසිවාරයේදී ප්‍රධාන වශයෙන් කාරණා තුනක් ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි සිල් සමාදන් කරවීම. දෙක තමයි කාලසටහන මතක් කරලා අපේ භාවනා කාලසටහන හඳුන්වා දීම තුන්වෙනි එක තමයි අලුතෙන්ම භාවනාව සඳහා පැමිණිච්ච කෙනෙක් ඉන්නවනම් ඒ සඳහා කමඨාන් දීම නැත්නම් හඳුන්වා දීමක් කිරීම එයිම මුල් මාංකයේ වෙන සිල් සමාදන් කිරීම අපි මේ වෙලාවේ කරන්නේ මොකද අද විකාල භෝජන ශික්ෂාපදේ සමාදන් වෙලා තියෙන නිසා බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අට සිල් සමාදන් කරන්නයි. ඒ අට සිල් සමාදානය අපි හිත උදේ ආයයිතිහට සමෝහ භාවනාවෙන් නැගිටතර පස්සේ එහෙම නැත්නම් උදේ දානට කලින් කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවෙනි එක තමයි කාලසටහන දැනට සම්විධායකයන් විසින් කාලසටහනක් යෝජනා කරලා තියෙනවා. ඒක ළඟදීම මම හිතන්නේ අවසාන සංශෝධනයෙන් පස්සේ කාගෙන් දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කරાવી මේ වෙලාවේ සභාගත කරනවා නම් ඒක හෙට උදේ ඉඳලා දෙපාන්දර හතරට අවදි වීම සටහන් කරලා තිනවා ඊට පස්සේ හතරේ ඉඳලා හතරමාර ඉඳලා පහමාර වෙනකන් සක්මන් භාවනාව ඊට පස්සේ පහමාර හයමාර සමූහ භාවනාවක් සඳහන් කරලා තිනවා හෙට දවසේ එතකොට මේ සමූහ භාවනාවෙන් පස්සේ සීල සමාදන් කිරීම කරනවා පොසත් අට්ඨාංග සීලය සමාදන් කරගන්න. ඊට පස්සේ 6යි 30 සිට 8 දක්වා කාලය සීල් දාණයටත් ඊට පස්සේ සක්මන් භාවනාවටත් යොදලා අපි උදේ 8ට නැවතත් සාමූහික භාවනාවක් පැයක භාවනාවක් සඳහා මේ ශාලාවේ එකතු වෙනවා. 9 10 නැවත සක්මන් භාවනාවක් තියෙනවා කැමති කෙනෙකුට කිලම්පසක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ 10 11 නැවත සමූහ භාවනාවට අපි පිටපස් වෙනවා. 11 සිට 12 30 දක්වා දවල් දාණය සහ දිවා විහාරය පිණිස විහරණය පිණිස ඒකමාර කාලයක් තියෙනවා. ඒ කාමරෙන් පස්සේ 12 30 1 අතර සක්මන් භාවනාවක් ඊට පස්සේ 1.3 යොදලා තියෙන්නේ අපේ පුරුදු විදියට ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ධර්ම සාකච්ඡාවක් වශයෙන් ඉතින් ඒ ධර්ම සාකච්ඡාව සහ කමඨාන් සුද්ධ කිරීම අපි ගිය වතාවේ කළා වගේ දවසක් කර දවසක් කරනවා හෙට අපිට 14 වෙනිදා යෙදෙන්නේ 14 වෙනිදා අපි 1.30 ඉඳලා 3 දක්වා කාලය ඒ වගේ ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිවෙලට යොදලා තියෙනවා ඊට පස්සේ 3 ඉඳලා 4 වෙනකන් සක්මනක් සහ ගිලම්පසක් සඳහා කාලය යොදවලා තියෙනවා. ඊට පස්සේ 4 5 පරියන්කයක් 5 6 ශක්මණක් 6 7 පරියන්කයක් ඊට පස්සේ 7 ඉඳලා 8 දක්වා සක්ම භාවනාව හෝ පුත්‍තික කටයුතු එහෙම නැත්නම් විවේකයක් පිණිසන්න අපි රාත්‍රී 8ට මේ ශාලාව දිරස් වෙනවා දිනපතා පවත්වන ධර්ම දේශනාව සඳහා දැන් 14 වෙනිදා අපි එකේ ඉඳලා 1.30 ඉඳලා 3 දක්වා කාලය ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක දෙයකට යොදනවා. 15 වෙනිදා අපි ඒ කාලය පරියන්කයක් සඳහා යොදවලා හැන්දෑවේ 4 ඉඳලා 7 දක්වා කාලය පැය තුනක් යොදලා තිනවා කමඨහං සුද්ධ කරන එකට. එතකොට 14 ධර්ම සාකච්ඡාව ඒක යෙදෙන්නේ 1.30යි 3යි අතර පාරසෙන්ද ධර්ම කමඨහං සුද්ධ කිරිල්ල ඒක යෙදෙන්නේ 4 ඉඳලා 7 දක්වා ඊටසේ 16 වෙනිදා නැවත ධර්ම සාකච්ඡා ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල 17 වෙනිදා කමඨහං සුද්ධ කිරීම ආදි වශයෙන් දවසක් කර දවසක් ඒ වැඩ කටයුතු දෙක යෙදෙනවා. ඉතින් ඒ වෙනස්කම් සහිතව මම හිතන්නේ කාලසටහන කාගෙත් දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කරાવી. එතකොට මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල සඳහා මෙතෙක් වාර්තාගත වෙච්ච පරිගත වෙච්ච වගේ අහුම්කන්දි බොහෝ දෙනෙක් ඉල්ලීමක් කරලා තියෙනවා පුළුවන් තරම් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන එක උනන්දු කරවන්නේ කියලා. එතකොට ප්‍රශ්නය ඍජුවම වාර්තාගත වෙනවා. ඉතින් එහෙම නැත්නම් අපිට පහසුකමක් සලස ගන්න වෙනවා. සභාවෙන් ප්‍රශ්න නගනවා නම් ඒකට වෙනමම මයික් එකක් යොදව ගන්න පුළුවන් නම් එතකොට ඒක මේ වාර්තාගත වීමට උදව්වක් වෙනවා නැත්නම් හුඟක් වෙලාවට ප්‍රශ්න විතර ප්‍රශ්න ඇහෙන්නේ ප්‍රශ්න වාර්තාගත වෙන්නේ උත්තර විතරයි ඒකේ අඩුපාඩුවක් තියෙන නිසා ඒ වගේම කමඨාන් සුද්ධ කරනකොට එක්කෙනෙකුට විනාඩි 10ක විතර කාලයක් කියලා කල්ලාතුවේ සඳහා තම තමන්ගේ නම ලියාපදිංචි කිරීම ඒ වගේ අපි ඇත්තටම ගිය කතාවල් වල කරපු දේවල් මම මේ මතක් කිරීමක් පමණයි කරන්නේ. මේ ටික තමයි මතක් කරන්න තියෙන්නේ. කාලසටහන සම්බන්ධව නැත්නම් අපි කාලය පිළිබඳව අපි එකිනෙකා පීඨන ආකාරය. ඉතින් ඊට පස්සේ මම වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ආධුනික කෙනෙකුට අවශ්‍ය කරනා වූ කමඨහනක් නැත්තම් හඳුනා දීමක් කරන්න. ඉතින් ඒ සඳහා මම කැමැති දැනගන්න ඉස්සෙල්ලාම මගේ භාවනාවකට සම්බන්ධ වෙන්නේ නැත්තම් මේ වගේ රිට්‍රීට් එකට සම්බන්ධ වෙන කී දෙනෙක් අද මේ සභාවේ ඉන්නවද කියලා මූලික උපදෙස් බලාපොරොත්තු වෙන. එතකොට මේ අනිකත්ෝ උගදෙනේ කුඟක් වතාවට මම මේ කියන්න බලාපොරොත්තු වෙන දේවල් අහලා තියෙනවා. ඉතින් අර අලුත් අය වෙනුවෙන් අපි මේ කරන හඳුනා දීමේදී පරණයට මතක් කිරීමක් වෙනවා. ඒ නිසා මෙතෙන් පටන් මම කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ කමටහම් බණකට එහෙම නැත්නම් හඳුනා දීමකට. මේ මේ ගමනට බොහොම සම්බන්ධ වගේ මේ ඉස්සලා සිංගප්පූරත් අපි දවස් 7ක වැඩ පිළිවෙලක් කරා බ්‍රිස්බේන් වලත් දවස් 7ක් 6ක් කරුවා සිඩ්නි වලත් කරා. ඒ හැම එකදීම මම මේ පළවෙනියම කියන එකේ තියෙන වටිනාකම මුළු වැඩමුළුවටම බලපාන නිසා ඒ වාක්‍යයමයි මම හඳුනගිය මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ <clears throat> අපි මේ 13 වෙනිදා ඉඳලා 23 වෙනිදා දක්වා මේ ගත කරන කාලය බලාපොරොත්තු වෙන්නේ සතිය වර්ධනය කර ගැනීමටයි නැත්නම් සතිය පිහිටුවා ගැනීමටයි මේකට අපි කියන්නේ පාලියෙන් කියනවා සතිපට්ඨාන කියලා. ඉතින් මේ අපි මේ විවිධ ක්‍රම වලින් ත්‍රිපිටකයේ සඳහන් තේරවාදයයි සම්මත විවිධ ක්‍රම වලින් මේ සත්‍ය පිහිටවා ගන්න යනකොට ගොඩාක් අතුරුඵල අපිට ලැබෙනවා. නමුත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේදී හුඟක් ලාට ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. මේ සතිය වෙනුවට වෙන වෙන දේවල් වඩන්නේ කොහොමද, වැඩෙන්නේ කොහොමද කියන එක මතු කරගන්න එක තමයි බහුසුත භාවයේ සඳහා හොඳ වුණාට හොඳට මතක තියාගන්න අපි මතක තියාගනිමු අපි මේ කාලයේ ප්‍රධාන තේමා වශයෙන් සඳහන් කරන්නේ සතිය වැඩි. ඒ නිසා මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ප්‍රශ්න විචාරාත්මක රමඨාන් සුද්ධ කිලි සියල්ලගෙම ඔපනංව ගන්න හදන්නේ මේ සතිය කියන වචනේ තේරුමත් ඒක හඳුනා දීලා ඒක තහවුරු කර ගැනීමයි. ඉතින් මෙතනදී මම මේ විදිහට මතක් කරන්න සිද්ධ වෙන්නේ උගව දෙනෙක් මේ භාවනාව කියලා කියන්නේ සමාධිය කියන වචනේත් එක පටවගන්න තියෙන නිසා. ඉතින් මේ ප්‍රශ්න නගනකොට මට සිද්ධ වෙනවා දැන් මේ අපි මේ කාලයේ කසපට ගහ ගන්න හදන්නේ සමාධිය වඩන්න නෙවෙයි සතිය වඩන්න කියන. ඉතින් ඒක නිසා ඒකයි මම මේ මුඩු මුම එක මතක් කරේ. ඉතින් මේ සතිය සඳහා ඇයි අපිට මේ විදිහට වෙනමම වැඩමුළු පවත්වන්න වෙන්නේ එහෙම නැත්නම් වෙනමම කාල පරිසරයක් වෙනමම කාලසටහනක් කරන්න ඕන වෙන්න හේතුව අපේ සාමාන්‍ය ජීවිතය දිහා බලනකොට තියෙන අසත්‍ය ඒ තරම්ම මුල් බැහැගෙන තියෙන නිසා. ඉතින් ඒ නිසා අපට සිද්ධ වෙනවා ඒ සඳහාම කාලය වෙන් කරගෙන තැනක් වෙන් කරගෙන ඒකට ගැළපෙන පිරිසක් විතරක් එක්ක විවේකීව මේක සම්පාදනය කරගන්න ඉතින් ඒ කියන්නේ ඒ තරම්ම සත්‍ය අසතියේ තියෙන බරපතලකම නිසා ඉතින් මේ සත්‍ය අසත්‍ය කියන වචන දෙකම සිංහලේ සිහිය අසීය කියන වචන යොදවලා තියෙන්නේ නමුත් සම්මත සිංහලේ පවතින සිහියක් සර්වචන් වහන්සේගේ සතිපට්ඨාන වගේ යෙදුමක තියෙන සතියක් අතර යම් යම් අහුරස් පරස්කති කියන සම්පූර්ණ අවබෝධය ලැබිලා නැහැ වෙන විදිහකට කියනවා නම් ਸਰවඥාන්සේ බලාපොරොත්තු වෙච්ච සතිය කියන වචනය සිංහලට හුරු නැහැ. ඒක යෙදෙන්නේ නැහැ. විවරේ අපේ යෙදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපට සිද්ධ වෙනවා මේ සතිය හඳුන්වා දීම සඳහා සමානාර්ථ පද ඉදිරිපත් කරගන්න. ඉතින් ඒකෙදී පසු කාලින අටුවාව පවා පිළිගන්නවා අප්‍රමාදය සහ සතිය කියන දෙක සමාන කරලා සලකලා. මේ අප්‍රමාදේ කියන වචනයත් අපිට නොහුරුයි. නමුත් ප්‍රමාදේ නම් බොහෝම හුරුයි. ඒ නිසා ප්‍රමාදේ මාර්ගෙන් අප්‍රමාදේ අඳුල්ලා දෙන්න ලේසි. ප්‍රමාදේ කියලා කියන්නේ කලියුත් කිරීමට පමා වෙන එක. ඉතින් ඒකත් ඇත්තටම ශිල්පයක් ගන්න කෙනා එහෙම නැත්නම් අධ්‍යාපන ක්‍රමයක් කරන කෙනා පැහැදිලිවම දන්නවා ජීවිතේට මේ ගුණයක් ඇති කරගන්න ජීවිතයක් සංවිධානය කරන්න කලියුත් වෙලාවට කරන්න ඕනේ. ඒ නිසා මේ පිළිසෙට කලියුත් වෙලාවට කරන්න ඕනේ කියන එක මම හිතන්නේ ඇත්තට අවධානය කලියුතුයි කියලා. නමුත් සප්‍රමාදී කියන එකේ මූල අර්ථය කලියුත් කිරීමට ප්‍රමාණ වෙන එක වගේම නොකලියුත් නොකිරීමට ප්‍රමාණ වීමත් ඉතාමත් වැදගත්. කොටින් කියනවා නම් මේක තමයි අපි මේ වැඩිව වැඩියෙන් ඔප්නංගල ගන්නවා. වැඩියෙන් අවධානය කරගන්න හදන්නේ නොකල යුතු නොපනත්කම් නොකර සිටීමට ගන්න ප්‍රයත්නයි. ඉතින් නොකල යුතුකම් නොකල යුතු නොපනත්කම් එහෙම නැත්නම් වාරිත්‍ර ධර්ම විරමණ ධර්මය වෙන් කිරීම සඳහා අයින් කිරීම සඳහා ගන්න ප්‍රයත්නය හරි නොහුරුයි අපට හැම වෙලාවෙම හුඟ උදාහරලා නිසිසේ ඍෂිසේ ගත කරනකොට බොහෝ විට අපි අතින් නොකල යුතුකම් සිද්ධ වෙනවා. ඉතින් අපි මේ වෙලාවේදී ඒකට ප්‍රතිතද කරගන්න. ඒ ප්‍රතිතද කර ගැනීම ක්‍රම තුනකට මූල ධර්ම අනුව සිද්ධ වෙනවා. වීතික්‍රමණය මට්ටමින් සිදු වෙලා සමාජයට හානිය කරන, Tamanට හානි කරන, දැනට හානි කරන, මත්තට හානි කරන කටයුතු වලින් වැළකී සිටීමට අපි කියනවා සීලය කියලා. සීලෙන් කරන්නේ අපි කාය දුස්චර්ත, වචී දුස්චර්ත, නතර කර ගැනීමට එක එකන අදිෂ්ඨානයක් ගන්න. ඒකී ඒ අදිෂ්ඨාන වෙනින් තමයි අපි හෙට උදේට සම්මුති වශයෙන් උපසතණ්ඨංග සීලක සමාදන් වෙන්න හදාන්නේ. ඉතින් ඒක මේ අනිකුත් සෑම ආගමකම ඒක කමාන්ඩ්මන්ට් එකක් විදිහටයි දෙන්නේ. පැනවිල්ලක්, පැටවිල්ලක් විදිහට. මේකදී සර්වචනාංශේ ඉදිරිපත් කරලා තියෙන්නේ තමාගේ උවමනාවෙන් තමන් සිල් සමාදන් වෙලා රකින්න එක. සමාදාය සික්ඛත සික්ඛාපදේසු කියලා ඉල්ලගෙන සමාදන් වීම තමයි මෙතනදී තියෙන යෝගාවචරයේ තියෙන විශේෂත්වය. ඒ කොටසට අපි කියනවා සීල ශික්ෂාව කියලා. ඉතින් සීල ශික්ෂාවෙන් අර ගොරෝසු ගන්න පහළ විචිකම කෙලෙස අයිමුණාට පස්සේ තමයි ඒ යෝගාවචරයට ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා ඒ සීලය රැක ගැනීම සඳහා නැත්නම් සීලය මතින් අයින් කරන ඝන බහල වූ විචිකම කියලා සයින් වුණාට පස්සේ හිත ඇතුලේ තාම උල්ලංඝනය නොවු විචික්‍රමණය නොවු නමුත් නිතරම වැඩ කරන කෙලෙස් જાතියක් තියෙනවා ඒකමතු වෙන්නේ අර විචික්‍රම කෙලෙස් ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් අයින් කරලා පස්සේ ඒවට කියනවා පරිඋත්ථාන කෙලෙස් කියලා පරිඋත්තාන කෙලෙස් වලට සාමාන්‍ය භාවනා විවහාරය කියන්නේ නීවරණ ධර්ම කියලායි. ඒ නීවරණ ධර්ම පහක් වශයෙන් සම්මතයි. නමුත් පරිසම්පදා මාර්ග වලකට තමයි හයකටත් නෙය්‍ය වරණ වශයෙන් පෙන්වන නමුත් කෘත්‍ය වශයෙන් බලපම් පහයි තියෙන්නේ. මෙන්න මේ පහ නීවරණ පහ නැති කරන්න නැත්නම් ඒක තනාව තලාව බණ්ඩ හිරිවට ගන්න දැපෙන දමා ගන්න කීකරු කර ගන්න තමයි මේ සමත භාවනා ක්‍රමය තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන චෛතසිකයට සමාධිය කියලා කියනවා නැත්නම් අපි ඒකාග්‍රතාවය කියලා කියනවා. ඉතින් මේ ඇත්තටම මේ ඒ ඒකාග්‍රතාවයකට අර නන්නත්තර වෙච්ච හිතක් කාමච්ඡන්දය අනුව විවිධ අරමුණු දිගේ විවිධාංගීකරණ වෙච්ච හිතක් මේ එකම අරමුණකට ඒකාග්‍ර කර ගැනීම සඳහා කරන ප්‍රයත්නයේදී නැත්නම් මේ සමාධි ශික්ෂාවේදී තමයි අපිට මේ සර්වචන් වහන්සේ පරඤ්ඤගතව, රුක්ඛමූලගතව, ශුඤ්ඤාගාරගතව කියලා ඒකට අවශ්‍ය පරිසරය පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා මේ සෑම කෙනෙකුම පුදුලික වශයෙන් දන්නවා අපි අපිට පහසුවට ජීවත් වෙන්න ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන තියාගෙන ජීවිතය ගත කරනවට වගේම ඒකට උගක් ප්‍රයත්නයක් ඕන. උගක් කාලය ධනෙ සුමේ වැය කරන්න ඕනේ. මේ වගේ අරණ්‍යයකට යන්න ලබා ගන්න වෙලාවක් ගන්නත්. එහෙම නැත්නම් ගහක් වල ටිකක් ලබා ගිලා ඉන්නත් නැත්නම් මේ වගේ කාමභෝගී නෙවෙච්ච ශූන්‍යාකාරයක් ලබා ගන්නත් ලේසි නෑ. ඒක සඳහා මට අවුරුද්දක් විතර අපි සැලසුම් කරනවා. විශේෂයෙන් මේ වගේ විශාල පිරිසක් එකතු වුණාට පස්සේ. ඉතින් ඒකේ අවශ්‍යතාවය මොකද ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා මේ වැඩි වෙන්න නම් මේ පරිසරය තාම තදින් බලපානවා කියලා. ඒ නිසා අපි දැන් ඒක ලබාගෙන තියෙනවා. ඊට පස්සේ ඒ පරිසරය විතරක් නෙමෙයි තමන්ගේ කයත් ඉරියව් වශයෙන් ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, ඇවිදින්මින් ඉන්නවා, නිදාගෙන ඉන්නවා කියන එකෙත් මේ ඉඳගෙන ඉන්න ඉරියව් හොඳ බව සර්වචනාංශික ප්‍රකාශනවලින් පේනවා. ඉතින් ඒ නිසා අපි සමත භාවනාවේදී මේ නිවර දුරුවන් කිරීමේ කටයුත්තේදී සමාධිය කියන චෛතසිකය ලබා ගැනීම සඳහා මේ පරියංක භාවනාව සක්මන් භාවනාව කියලා බොහෝ විට භාවනා ක්‍රම දෙකක් අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ තියෙනවා මේ විදිහට පරිඋත්ථානේ වෙච්ච හිතේ නැග්ගට තාම වීතික්‍රමණය නොවිච්ච තාම උල්ලංඝනය නොවිච්ච සමාජ ධර්ම කඩපු නැති මේ නීවරණ පිළිබඳව යම් ප්‍රමාණයකට තමන්ට පරිචයක් දක්ෂකමක් කාලයකට මේක තලාව බාගෙන ඉන්න පුළුවන් ගතියක් ඇති කරගත්තට පස්සේ පේනවා ඊටත් යටින් වෙන කිසිම සාස්ෘණ වාචක නමකට අහුවෙච්ච නැති ਸਰවචන් වහන්සේට පමණක්ම සුවිශේෂී වූ ඒ වගේම ਸਰවඥ දේශනාවේ පමණක්ම දැකිය හැකි වූ ඒ අනුසය කෙලස් පිළිබඳව විස්තරයක්. ඒ විස්තරය සර්වඥාසික බණ නාහපු ඒ වගේම සම්මාදිටි එහෙම නැත්නම් හොඳ යහ දැක්මක් නැති කිසිම කෙනෙකුට අඩු ගානේ මූල ධර්ම වශයෙන්වත් තේරුම් ගන්න බෑ. මොකද ඒ සඳහා ශ්‍රද්ධාව අවශ්‍යයි. ඒ සඳහා හරින් කියපු කණින් කියපු සීලය අවශ්‍යයි. ඒ වගේම අර මේකෙක් විස්තර කරපු සමාධිය අවශ්‍යයි. ඊටත් පස්සේ හරි දැක්ම තියෙන්න ඕන. දිට්ඨිය සහ නිවැරදි දැක්ම දෙක ඉතාමත්ම අවශ්‍යයි. මේ දෙක අයින් කරාට යට තාම අනුශේ තියෙනවා කියලා. ඒ කියන්නේ ගහ අයින් කරාට අතු ඉති සහිත ගහස් කරාට මුල තියෙනවා. ඒකෙන් නැවත නැවත දළු දානවා. මෙන්න මේ අනුසය කෙලස් එක ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලට තමයි ප්‍රඥා භාවනා කියලා කියන්නේ විපස්සනා භාවනා කියලා කියන්නේ. ඒ සඳහාට සමතයෙන් අපි සම්පූර්ණ ණයට ගන්නවා. සමත සාහිත්‍ය නැත්නම් සමත ප්‍රයත්නවල තියෙන දැනුමෙන් නැත්නම් ඒ ක්‍රමවේදයෙන් ශිල්පයෙන් ඒ සක්ම භාවනා පරියංක භාවනා. නමුත් විපස්සනා කරනකොට ඊටත් එහා ගිහිල්ලා එදිනෙදා කටයුතු කරනකොට පවා ඒ පිළිබඳ වගවීම නිසා වගවීම අවශ්‍ය නිසා අර සමත භාවනාවේදී සමාධි චෛතසික ඉස්සර කරනවා වගේ විපස්සනා භාවනාවේදී සමාධියට වඩා මූලික වූ ප්‍රාථමික වූ ප්‍රාග්ගවතික තියෙනා වූ සතිය තමයි ඉස්සර කරන්නේ. ඒ සම්පර්යයේදී සතිය වඩනවා, ශක්මණේදී සතිය වඩනවා. අපි මේ ගත කරන භාවනා වැඩමුළුවේදී ඒ දිනදා කටයුතු කරනකොට සතිය වඩනවා. එතකොට මේ සතිය වඩනකොට අර කියන සමාධියත් වැඩි. ඒ විතරක් නෙවෙයි සමාධියකින් යටපත් කරන නීවරණ ධර්ම විතරක් නෙවෙයි ඊට එහා යන අනුශේධ ධර්ම දිහාවටත් අත තියාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ මේ වැඩපිළිවෙල මේ භාවනා වැඩමුළු සඳහන් කරන දාන්නේ සතිය දියුණු කරන සතිපට්ඨාන දියුණු කරන සීල සමාධි ප්‍රඥා කියලා තුන් තැනටම අත තියෙන වැඩ පිළිවෙලක් විදියට. නැත්නම් සක්මන පරියන්කේ සහ එදිනදා කටයුතු කියන තුන් පොලේදීම වගවීමක් ඇති කරගන්න සදාචාරාත්මක විතරක් නෙවෙයි සත්‍යමත් වගකීමක් ඇති කරගන්න වැඩ පිළිවෙලක්. ඉතින් ඒ නිසා මට සිද්ධ වෙනවා ඒ විදිහට සතිය කියන චෛසික ඉස්සර කරගත්තාම අපි කොහොමද පරියන්කයට ගියාට පස්සේ ඒ නොදන්නා කෙනෙක් සතිය හඳුනගන්නේ කොහොමද? යම් ආකාරයකට හඳුනගත්ත කෙනෙක් ඒක අඛණ්ඩව ජවයෙන් බලවත් කැස කවාගෙන සතිය සුපතිච්චිත සතියක් එහෙම නැත්නම් සතිපට්ඨානය බාටපත් කරන්නේ කොහොමද දෙක තමයි සක්මන් කරනකොට අපි කොහොමද මේ සතිය පවත්න්නේ කියන තුන්වෙනි එක තමයි සක්මන සහ පරියන්කෙන් තොරව තද බල නිින්දේ නැති අනෙක් හැම වෙලාවකදීම අපි මේ සතිය සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මේකෙදී අර සමතේට යන්නත් විපස්සනාවට යන්නත් සතිය ගැන කතා කරන්නත් සමාධිය ගැන කතා කරන්නත් ඔක්කොටම භාවනා ශේෂ්ත්‍රි ඉස්ලාම අපි කතා කරන්නේ පරියංග භාවනා ගැන තමයි. පරියංග භාවනාව කියලා කියන්නේ අපි මේ ඉස්සරහින් තියාගත්ත මේ ਸਰවචනාංශිකේ ප්‍රතිරූපයේ පෙන්නන ඒ හිටි පිළිමේ තියෙන ඉරියව්. ඒක තමයි අපි උඹ දෙනෙක් තණ්ඩ මේ පාඩි වෙලා ඉන්නේ. ඉතින් මේ පරියංග භාවනාව සඳහා අරණ්‍යගත වීම රුක්ක මූලගත වීම හෝ ශූන්‍යාකාර වේගත වීම බාහිර පරිසරයේ වශයෙන් සකස් කරන අතර ඉඳගෙන හිටගෙන ඇවිදිමින් නිදාගන්නමින් කියන ඉරියව් හතරෙන් මේ සඳහා පරියන්ක නැත්නම් ඉඳගෙන කරන භාවනාව තමයි අනුමත කරලා තියෙන්නේ. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයෙන් අපි ඒ සඳහා උද්ෘතයක් ගත්තොත් ඉදපික්ක වේ බිකු අරඤ්‍යගතෝ ආරුක්ඛ මූලගතෝ වාසුඤ්ඤාගාරගතෝ වා නිශීදති පල්ලංකං අරඤ්‍යගතෝ හෝ රුක්ඛ මූලගතෝ හෝ ශුඤ්ඤාගාර ගිලා පළඟ බඳ වාඩි වෙනවා කියලා. මේ පළඟ බඳ වාඩි වෙලා උජුම් කායම් පනිදාය උඩුකය ඍජුව තියාගෙන පරිමුඛං සතියෙන් උපට්ඨපෙත්වා සතිය පෙරමුණේ තියාගෙන කොහෙන් තමයි සතිපට්ඨානය ආරම්භ වෙන්නේ. ඉතින් මේ විදිහට සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සති සූත්‍රය වගේ සූත්‍ර වල සඳහන් වෙච්චාම සර්වචනසේ දීලා තියෙන බොහොම කෙටි, ඍජු, සරල උපදේශ පන්තියක්. නමුත් ඒවා පසු කාලීන අටුවා යුගයේ සහ ආචාර්ය ප්‍රචාර්ය මතානෝ බලනකොට මේ එක එකනට මේ කියන පද ටිකෙන් සම්පූර්ණ ජීවිතය සකස් කරගන්න බැරි නිසා ඉතින් මේකට අටුවා ටීකා එකතු වෙලා තියෙනවා. ඒක නිසා පරියංකයේ වශයෙන් ඉඳගෙන ඉනකොට බද්ධ පරියංකයේදී පූර්ණ පද්මාසනය හෝ වීරාසනය හෝ සුඛාසනය කරන්න පුළුවන් හොඳයි. නමුත් ඒක හුඟක් බරපතල වැඩක් නිසා ඒක අත්‍යවශ්‍ය කරන්නේ නැහැ. නිසා අපි යම් ආකාරයක පිළියව්වක් ගන්න. සමහර විටක තමයි ලෙඩ රෝග සහිතයි එහෙම නැත්නම් වයසයි නම් ඒ සඳහා පරියම් භාවනා ආසන කියලා જાති සම්ප්‍රදාන කුල ආරණ්‍ය සේනාසන හදලා තියෙනවා. කොට පිලක් වගේ උස් කරගෙන ඉන්න පුළුවන්. ඒක කකුල් දෙක බිම තියාගෙන හරි ඉන්න පුළුවන්. දැන් කාලේ හැටියට කියනවා නම් ඇඳ කෙලින් තියෙන පුටුවක් ඒ සඳහා හොඳයි. එතකොට කියනවා මේ පුටුවේ සම්මදානුකූල කියලා තමන්ගේ ධනිත් එක කොච්චරක් උසද අන්න ඒ තරම් උස පුටුවක් තියෙනවා නම් ධනිත් දෙක බරක් වෙන්නේ නැහැ එනදි ඇනිලා හිටින්නේ නැහැ එහෙම වාඩි වෙන එක තමයි මේ පරියන්කේ කියන එක අර්ථකථනය දෙන්නේ ඒ විතරක් නෙමෙයි මේ විදිහට තමයි ඇඟ සකස් කරගත්තට පස්සේ ඒ පරියන්කය මේ ඉස්සරහට යන්න හදන වැඩ පිළිවෙලට ගැළපෙනවද කියලා බලන්න ක්‍රම දෙකකින් තමන්ට මේ සහතිකය ගන්න පුළුවන් වාඩි වුණාට පස්සේ තමන් සමබරද කියලා බලන්න. මම පස දකුණු පස දෙක සමබරද කියලා. ඒ සමබර නැත්නම් ඒ ඉරියව්ව අර කියන චිත්ත ඒකාග්‍රතාවයට හෝ ඉස්සරහට යන සතියට හානිකාරී ඉඳ තියෙනවා ආධුනිකයට විශේෂයි. ඒ නිසා වාඩි වෙලා කල්පනා කරන්න බලන්න කියනවා තමන් වම් පැත්ත දකුණු පැත්ත සමබරද කියලා. ඒක සම්බර නැත්නම් හරි පරිගැහෙන එකයි තියෙන්නේ. සම්බර කරගන්න. ඒක අනිවාර්යයෙන්ම යෝගාවචරය තමගේ ශරීරය කෙරෙහි මෛත්‍රිය මිත්‍යත්වය සඳහා කළ යුතුයි. දෙක එම වාඩි වෙලා මුරුදු විදියට ඇත් එක පියාගෙන ශරීරයේ තියෙන හැම මස් පිටුවක්ම ලිහිච්ඡ ස්වරූපයෙන් දැඩි නැති ස්වරූපයෙන් මුරුදු ස්වරූපයෙන් මෙලෙක් ස්වරූපයටපත් කරගන්නවා. ඒ කියන්නේ තවදුරටත් ඇඟත් එක්ක යාළු වෙනවා. ඇඟත් එක්ක හාද වෙනවා. ඇඟේ ඉනේ මස් පිටු එහෙමම සැහැල් වෙනනම් තද වෙනවා නම් අමාරුකමක තියෙනවා නම් දැඩි වෙලා තියෙනවා නම් දඬු වෙනවයි කියලා සිංහලෙන් කියනවා. ඒ මස් පුටුවට හිත යොදන්නේ. ඒ මස් පිටු හිත යොදනකොට මේ ඉබේම ඒකේ ඒ තද ගති, දඬු ගති හැල් වෙන්න පටන් ගන්නවා. අපිට අවශ්‍යතාවයක් නැහැ දඬු කරන්න දඬු වෙලා නම් හුඟක් වෙලාට අපේ ඇඟේ තියෙන ඒ වගේ තද වෙච්ච ස්වරූප මානසික ආතතිය හුඟක් කරාට එක මස් පිටුවක් එක සම්බන්ධ වෙලා ඒ මානසික ආතතිය තියෙන කරන ඒ මස් පිටුව හැමදාම නිදිති පව ඉහළ වෙලා තද වෙලා තියෙනවා. ඉතින් ඒක එක සැරින් යන්නේ නැහැ. නමුත් ඒක නොවීම පිණිස අපි කරන්නේ සරලව වාඩි වෙලා සමමිතික වාඩි වෙලා ඒ මස් පිටු සියල්ලම හැලු කරනවා. ඉතින් මේකේදී විශේෂයෙන් කියන්න ඕනේ අත් දෙක හයියෙන් වහන එක මේ බෙල්ල පිටිපස්සේ මාස් පිටු නැත්නම් කටි ප්‍රදේශයේ මාස් පිටු බොහෝ විට දඬු වෙන්න පටන් ගන්නවා මේ විශේෂම ආධුනික යෝගාවචරය තරුණ යෝගාවචරය. ඉක්මනට භාවනා කරලා ඉක්මනට ප්‍රතිඵල ගන්න කරන වැඩක් වගේ. මොකද ඒක වෙන්නේ ප්‍රතිඵල ප්‍රමාණයයි. ඒ නිසා පළවෙනිම පරියන්ක සකස් කරනකොට මේක අවශ්‍යයි. ඊට පස්සේ මේ සඳහාම මේ සමබර භාවයේ සහ සහැල්ලු භාවයේ බැලීම සඳහාම විනාඩි කිහිපයක් ගත කරන්න. මේ විනාඩි කිහිපෙදී අපි කරන්නේ තමාත් එක්ක මම. මගේ අඟත් එක්ක මම ඉන්නවා. අන්නේ මමත් එක්ක මම අඟත් එක්ක මේ ඉන්න චිත්තක්ෂණය අපි විනාඩියක් දෙයක් කියලා ගත්තොත් ඒක ඉතාමත්ම විප්ලවීය වෙනසක් ඇති කරන අපේ චින්තන රටාවට විශේෂම ආධුනිකයට ඒ මොකද අපේ හිත නිතරම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හිතෙන් බාහිරයට දුවන්න එලිපත් ඉන්න බලලෙක් වගේ ඉන්නේ. හැම වෙලාවෙම හේතුවක් හොයනවා පිටතට දුවන්න. දැන් අපි කරන්න හදන්නේ ඒක ඇතුළට ගන්න පළවෙනියෙන්ම ඒකට සාදර කයක් ඇති කරගෙන ඒ කයට හිත යොදවනවා. ඉතින් මේක මම දැන් මෙතන කියලා වර්ණ ගන්න පුළුවන්. එතකොටම හිත කලබල වෙනවා. හරියට කැලේ හිටපු කුළුමි හරකෙක් ධම්මැද්දට ගෙනල්ලා බැඳගත්තා වගේ. ඒ නැත්තම් කැලේ අවිජයිසිර කුරුල්ලෙක් කූඩුවකට දාගත්තා වගේ. අර හිත බොහෝ විට කුළු ගති පාන්න ගන්නවා. ඉතින් ඒකකොට අර මම දැන් මෙතන කියලා මෙනෙහි කරන්න පුළුවන් නැත්නම් මම ඉන්නවා නැත්නම් දැනෙනවා ඉන්න බව දන්න නැත්නම් වර්තමාන මොහොතේ ඉන්න බව දැනෙනවා කියලා ඒ මෙනෙහි කිරීමේ ක්‍රමත් මේකට කිට්ටු කර ගන්න පුළුවන්. එහෙම නැතුව හිත හිතනවා බොහොම හොඳයි. කෙසේ නමුත් පළවෙනියෙන්ම මේ පරයන්කේ පිළිබඳව හිතර වද්දා ගන්නවා. ඒකේ සමබර භාවය, සමතුලිත භාවය, ලිහිච්ඡ බව, සරල බව කියලා ඒක වද්දා ගන්නවා. ආන ඊට පස්සේ ඒකට හිත ඒ කියන්නේ අතුලට ආවට පස්සේ තමයි අපට කමතහනක් කියන එක කර්මස්ථානයක් කියන එකට හිතියෝ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක ටික වේලාවක් ඉන්නකොට පරියන්කේ අර විදිහට පරියන්කේන බව දැනගෙන සමහර විටක ප්‍රධාන බාධා තුනක් වෙනවා ආධුනිකයට මේ හිතවිලි අයාල යන හිතවිලි කය වේදනා සහ බාහිරින් එන අනවශ්‍ය කටෝර සද්ද ඉතින් අපි හිතුවත් යම් වෙලාවක වෙන්නේ බාහිර හිතවිලි නෑ කටවර සද්ද වලින් හිත කන පී ගෑවෙන්නේ නැහැ. වේදනාවක් නැහැ කියලා. එතකොට හිත මම දැන් මෙතන තියෙන මේ ලිග්ගල් තුන උඩ මුට්ටියක් තිබ්බා වගේ පටල වෙනවා. මේක ලොකුම අත්‍යවශ්‍ය කාරණාවක්. මේක හැමදාම රහත් උනත් මාර්ගඵලයක් ලැබුවා. ධ්‍යාන ලැබුවත් හැමදාම යෝගාවචරය ආධුනිකෙක් විදිහට ආරම්භයේදී සපයලා දෙන්න ඕනේ. ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. ඒතර හුඟා කළාට පරියන්ක හරියන තින ඊට වැඩි ඉක්මනටම ගිහිලා බරපතල දේවල් කරනවට වැඩි. ඉතින් අන්නේ විදිහට සද්ද වේදනා හිතුවල චිත්තක්ෂණයක් දැකලා ඒ වෙලාවේදී තමයි මේ මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගත්තොත් හිතන්න ඕනේ මේක තමයි සතිය පිළිබඳ පළවෙනිම නිර්වචනය. මම දැන් මෙතන ඉන්නවා. ආ නේම ඉන්නකොට ඒ විනාඩිය දෙකක් එමි ඉන්නකොට ස්වභාවයෙන් වෙන්න තියෙන අවස්ථාව තමයි මේ ප්‍රාණයට හිත යන්නේ. පන රූප පෙන්නේ නැත්නම් ඇස් දෙක වහගන්න නිස්සද්ද සංගර ගියා නම් නාසයට ගඳ දීමක් දිවට රස දීමක් කතා කිරීමකුත් නැතුව කයත් චේතනාවේ රහිතව ක්‍රියාත්මක නොවෙනවා නම් හිතට හිතවිලි දිගේ තියන්න ආධාර නොකරනවා නම් හිත ඇතුළට ගියාට පස්සේ බොහෝ විට සිද්ධ වෙන්නේ මේ ප්‍රාණයට සම්බන්ධ වෙනවා තමයි. මේ නිසා Hindu භාෂාවේ මේකට කියන ප්‍රාණයාමය කියලා හුස්මත. සර්වචනසේ ආන අපාන කියන පද දෙකෙන් ආනාපානය කියන එක විස්තර කරලා තියෙනවා. ඒ නිසා ඇතුළට බලන් ඉන්නකොට අඹාගෙන ගිහිල්ලා ඉල්ලගෙන හොයනව නෙවෙයි ආයාසයෙන් හුස්ම ගන්නව නෙවෙයි හුස්ම ගැනීම වැටහුනොත් ආයෙත් හොඳ. ඒක හොඳ මංගල කාරණාවක්. මම දැන් මෙතන ඉන්නවා කියපු විදිහට අර ස්වභාවයෙන්ම හුස්ම දිහා බලනවා. මේක මේ පෙර නිමිත්තක්. දැන් කය ඇතුලේ හිත තියෙනවා බවට කියන පෙර නිමිත්තක් තමයි ආස්වාද ප්‍රසවාස දෙක වැටහෙන එක. ඉතින් මේ ආස්වාද ප්‍රසවාස දෙක වැටහෙන වෙලාවේදී යෝගාවචරයට හොඳ විෂද හිතක්, පැහැදිලි හිතක් තියෙනවා නම් එහෙම නැත්නම් ඒකටම යොමු වෙච්ච හිතක් තියෙනවා නම් බොහෝ විට තේරෙන්න පටන් ගන්නවා මේ හුස්ම ගැනීම වැඩ පිළිවෙල සිදු වෙන්නේ උඩුකයයි ඒකයි උඩුකය ඍජුව තියාගන්න කියන්නේ. ඒ විතරක් නෙමෙයි උඩුකයේ එහෙම දිකට හුස්මක් ආශ්වාසවසි ප්‍රශ්වාසවසි නැවත ආශ්වාස ප්‍රශ්වාසයෙන් බලනකොට මේක දිගේ හිත යනවනම් අර කියන වේදනයි තිලි ශබ්ද බාධා නැතුව යෝගාවචරට අවස්ථාවක් හම්බ වෙනවා යටිකය පිළිබඳව අමතක කරලා දාලා අවධාන උඩුකයට ගන්න. ඉතින් මෙතනදී මේ සතියේ තව පුංචි අර්ථකථනයක් දෙනවා. ඒ මොකද්ද? අපි මේ මුළු ලෝකෙම අමතක කරලා සද්ද වේදනා හිතිලි වශයෙන් අපිට හිතට වර්ධන ලෝකේ අමතක කරලා ඕන කයට හිත ගන්න. දෙකම කරන්න බෑ. එහෙමනම් කියන්න තියෙන්නේ බාහිර ලෝකය පිළිබඳ අසත්‍යමත් නොවි කය පිළිබඳ සත්‍යමත් වෙන්න බෑ. දැන් අපි ආස්වාද ප්‍රසවාස ගියාට පස්සේ උඩුකය පිළිබඳ සතිමත් වෙන්න නම් සතිය වැඩි කරන්න යටිකය අමතක කරන්න වෙනවා යටිකය පිළිබඳ අසතිය වර්ධනය කරන්න වෙනවා ඒකෝට යටිකය අසතිය වර්ධනය කරන්න යටිකය කාතර නොයෙන්දයි අපි මුල්ලතු හොඳට පටලව හරි පරිගය වාඩි වෙලා යටිකයට යටිකයේ වැඩ ටික කරගන්න ඇරලා සක්‍රීයව සිද්ධ වෙන මේ හුස්මට සජීවී ක්‍රියාවලියට හිත යොදාගෙන ඉනවා මේ වෙලාවේදී යෝගාවචරයට මේ ආස්වාද ප්‍රසවාස දෙක අනුව ඒ සතිය පිළිටවන්න පුළුවන් නම් මේ උඩුකයේ සිදුවෙන මේ ක්‍රියාවලිය දිහා හිතේ දාගෙන ඉන්න පුළුවන් නම් හොඳ පිළිසුමක් දැන් ලබාගෙනයි තියෙන්නේ. ඒ කියන්නේ හරියට කඹේ ඇවිදින්න ගියා වගේ, තනියේ දණ්ඩක යන්න ගියා වගේ අනික් වැඩ දාලා දැන් අපි වැඩේට කොට වෙලයි තියෙන්නේ. මේත් ඇති. ආරම්භක උපදේශ පන්තියට මේ ඇති. ඊට පස්සේ දිගට කරන්න තියෙන හැකි තාක් දුරට අර සද්ද වේදනා හිචිලි බාධා නැති චිත්තක්ෂණය පාසා මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ දිහා මේ තමන්ගේ මුළු ජීවිතය කරපු වටිනාම පින්කම කියලා හිතාගන්න. එහෙම නැත්නම් මේ ආස්වාස ප්‍රස්වාසයේ හිත තියෙන තාකල් මොනම ක්‍රමයකින්වත් ඒ චිත්තසංතානයේට විඥාන ස්රෝතේට රාග දෝෂ මොහ ඇතුල් වෙන්න බෑ. නිසා මහා සාගරයක් මැද Tamanට ලැබුම් පොලක් දිව ඉනක් ටිප්පලක් හදුනා වගේ නැත්තම් පොරකක මිනිමෝරුගේ කිඹුලන්ගේ මේ මකරින්ගේ බේරලා ගත කරන්න වෙච්ච එකට අන්තන් සාගරයක් මැද ටිප්පලක් නැත්තම් දිව ඉනක් වීලි ස්ථානයක් ලැබුණා වගේ ජීවිතේ පළවෙනි වතාවට චිත්තක්ෂණ කීපයක් හුස්ම රැලි කීපයක් තප්පර කීපයක් 20 විනාඩි කීපයක් ආස්වාස්වාසහිත පාත්තන්නේ ඒ තාත්තිකටම හොඳට මතක තියානින්න ආස්වාසේ ආස්වාස වශයෙන් දන්නා ප්‍රසවාසේ ප්‍රසවාස වශයෙන් දන්නා මේ චිත්තක්ෂණ වල මේ රාග ద్వේෂ මොහ කියන අවු අතෝරක්තෝ කලක මේ හිතවිල්ල එවන තමයි ක්ලේශේ නේ ඉතින් මේක සමථ ජාග්‍රහණ විපස්සනා ජාග්‍රහණ ඉතින් මේ විදිහට ආස්වාද ප්‍රසවාසයක බල බල ඉනකොට හොඳ තීක්ෂණ බුද්ධිමත් එහෙම නැත්නම් කියන පෙරපිනෙක් පෙර කර පිං ඇති එහෙම නැත්නම් හොඳ ඥාන ශක්තියක් ඇති කෙනාට තව දුරටත් අවශ්‍ය නම් මේ තැති තව දුරටත් අවශ්‍ය නම් මේ උඩුකය සිදුවෙන වැඩපිළිවෙලේ හුස්මේ හුස්ම වැඩියෙන්ම හැපෙන තැන හුස්ම වැඩියෙන්ම වැදෙන තැන හුස්ම වැඩියෙන්ම තර වෙන තැන කොතනද කියලා අර වැඩේ යද්දි බලාගෙන ඉන්න පුළුවන් නැත්නම් ඒ බලනා සුළුව භාවනා ගෙනියන්න පුළුවන් මෙතන තමයි ඔය භාවනා ක්‍රම පිළිබඳව ප්‍රශ්නේ මතුවේ. ඒ හුස්ම දිහා බලනවා කියලා කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව දිහා බලනවා. බලන්න පුළුවන් කියන එකට ඇත්තකින් බලනවා කියන එක නෙවෙයි. ඇත්තක වහණයකට අවධානය යොමු කරගෙන ඉන්නවා. දැන් අපිට පුළුවන් එයින් ඔය කියන භාවනා ක්‍රම අනුව මේක සුසුර පද්ධතිය උඩම කෙලවරේ නාසික වග්‍රේ හෝ උඩුතලේ වදිනවා නම් අපි ඒකට සම්මත වශයෙන් ආනාපාන සතිය කියලා කියනවා. මේ සතිපට්ඨානේ විස්තර කරනකොට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක සම්ප්‍රදාන කුල ආචාර්යවරු කියන්නේ පෙරමුණේ තියාගෙන කියලා මුඛය කියන එක වර්ථය අපේ පාළිය සඳහන් කරනවා කටටත් මූණටත් එතකොට පරිමුඛං සතින් කියන එක මේ උඩුතල උඩ කියන එක වෙන්න ඇති කියලා උපරිමුඛන්ද කියලා ආචාර්යවරු මේ ගැන හිතනවා එහෙම නැත්නම් මූණ ඉස්සරහ තියාගෙන අපගෙන අස්පනා අපිට තියාගෙන සත්‍ය අස්පනා අපිට තියාගෙන කියන එක තමයි සම්ප්‍රදාන කුල පෙළ දෙන්නේ. නමුත් පසු කාලීන මිච අපි දන්න කාලේ මේ මහසි සයද ස්වාමීන් වහන්සේගේ භාවනා ක්‍රමයේ ගත්තේ ශෝෂණ පද්ධතිය යටම කියලා. උදරච්ඡේ චලනානුව උදර චලනානුව අර වායු පොට්ටප ධාතුව නිසාම ආස්වාසය නිසා උදරයේ ඉදිරියට නර්න ගතියක් ප්‍රස්වාසය නිසා පිටිපස්සෙන් නර්න ගතියක් හුලඟ නාසිකාග්‍රේ තර වෙනවට වැඩිය උඩුතලේ තර වෙනවට වැඩිය බොහොම ප්‍රසිද්ධයි එතකොට ආගමානුකූල හැඟීමක් නැති සම්ප්‍රදාය කුල බුද්ධ ආගමක් නැති කෙනෙකුට ආශ්වාස ප්‍රශ්වාසයේ බොහෝ විට දැනුණත් වැඩි තරම් මදි. එහෙම කෙනාට මේ හුස්ම ගන්නකොට පිළිගනකොට උදරයේ සිදුවෙන මේ කටයුත්ත අරිට වැඩිය ප්‍රකට නිසා මහසිසාරු ස්වාමීන් වහන්සේ තමන්ගේ භාවනා ක්‍රම උදරේ පිම්බි නැතිලි භාවනාවක් වශයෙන් ගෙනාවා. හැබැයි එතකොට උඹට සතිය පෙරමුණේ තබා ගන්නවා කියන පෙරමුණ කියලා කියන්නේ මූණිසරා ගන්නවා කියන එක නෙමෙයි. එතකොට කියලා තියෙන්නේ මේ උදර චලන නැත්තම් උදරයේ සිදුවෙන කතාව. ඉතින් මේ ක්‍රමයට පස්සේ තමයි ඔය විශේෂම ලංකාව ගැන බැලුවොත් ඔය බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියත් ඇති කළා ඥානපෝනික ස්වාමීන් වහන්සේ ඉස්සර වතාවටම නැත්නම් මේ මේ බුද්ධ ජාතියෙන් පස්සේ පළවෙනි වතාවට මේ බුද්ධ ආගමේ භාවනාවේ විපස්සනාවේ නැගී සිටීමකට උරදෙමින් ඔය මේ මහසි ක්‍රමයේ ඉදිරිපත් කරා. ඉදිරිපත් වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ මේ සතිය පිළිබඳ ඉතාමත්ම විප්ලවී. ඉතාමත්ම රැඩිකල් වාදී. බොහෝම ශක්තිය දනවන අර්ථකථනයක් කරනවා. උන්වහන්සේ කිව්වා මේ සතිය පෙරමුණේ තියාගන්නවයි කියලා කියන්නේ කයේ තැනකට සාපේක්ෂ කළ ඉස්සරහින් තියාගන්නවා කියන එක නෙවෙයි. භාවනාදී වර්ණ සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන පහෙන් සතිය ඉස්සර කරනවා කියන එක. මේක සාමාන්‍යයෙන් අපේ තේරවාද ක්‍රමෙදි කියන්නේ ඒ සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන එක ඉන්දියා ධර්ම පහ මේ ඇඟිලි පහ වගේ නම් ප්‍රඥාව මාපටැඟිල්ල නම් ශ්‍රද්ධාව සුලඟිල්ල නම් වීර්ය දබරගිල්ල නම් සමාධිය වෙදගිල්ල නම් සතිය කියන්නේ මැදගිල්ල. ඉතින් මේක දිහා බලනකොට වෙනව ඇඟිලි පහ දිගේ හරියට පස්සේ මේ මැදගිල්ල අනන්තය දක්වා ඍජු ඉස්සරහට යන ගමනක් යන අතර අනික හැම ඇඟිල්ලක්ම චක් වංකයි චපලයි. ඒවා එතන එතන කරකිනවා. සද්ධාවදී කියන මිනිසයා ලොකු මේ අභියෝග වැඩ දිනනවා එහෙම නැත්නම් ලොකු ලොකු ජයග්‍රහණ ලැබුවට සද්ධාව සද්ධාව නැති කරනවට කැමති නැහැ එතන කරකවන ගතියක් තියෙනවා ප්‍රඥාව වැඩි කෙනා ඒ පැත්තට කරගෙන ගන්න. මොකද ඒක චපලයි ඒ හැම ඇඟිල්ලක්ම වක්‍ර වෙලා තියෙනවා. එතකොට සද්ද වීඩියයි සමාජයයි තනියම ගත්තොත් අනන්තය දක්වා විහිදෙන්නේ සති අනන්තය දක්වා විහිදෙනවා ලොකුම ඇඟිල්ල උසම ඇඟිල්ල ඒක නිසා සරුවච්චන් වහන්සේ මෙතන මේ පරිමුඛන් සතියක පට්ටපෙත්වා කියලා තියෙන්නේ මෙතෙක් කල අපි සද්ධාවට දීලා තිබුණ තැනත් වීර්ය දීලා තිබුණ තැනත් සමාධිය දීලා තිබුණ තැනත් ප්‍රඥාව දීලා තිබුණ තැනත් වෙනුවට අඩුගානේ සතිපට්ඨානේ වඩනකොට නැත්නම් අඩුගානේ මේ දවස් හතේදී කරුණා කරලා මේ අදහස තියාගන්න. අපි මේ සෑම කටයුත්තක්ම කරන්නේ එළඹ සිටි සිහිය, සතිය සහ අප්‍රමාදයේ වැඩිවීමට මිස මේ සද්ධා වඩන වැඩ පිළිවෙලක් නෙවෙයි. ප්‍රඥා වඩන වැඩ පිළිවෙලකුත් නෙවෙයි මේක. සමාධිය වඩන වැඩ පිළිවෙලකුත් නෙවෙයි මේක, වීර්ය වඩන වැඩ පිළිවෙලකුත් නෙවෙයි මේක. සතිය ඉස්සර කරන යනකොට මේව ඔක්කොම වැඩෙන වැඩ පිළිවෙල. වඩන්නේ සතිය වැඩෙන්නේ සද්ධා විරිය සත් සමාධි ප්‍රඥා ඔක්කොම මෙන්න මේ දෘෂ්ටිය තමයි එහෙම නැත්නම් මේ පෙළගැස්ම තමයි අවධාරණය කරන්න ඕනේ. නැත්නම් නැවත අපේ හිතට වද්ද ගන්න ඕනේ. අපේ ජීවිතයේ මෙතෙක් කල් අපිට මෙතෙන් එන්න පුළුවන් මේ සද්ධාව තිබුණ හින්දා තමයි. ප්‍රඥාව තිබුණ හින්දා තමයි. විද්‍යාවක් සමාධියක් තිබුණ හින්දා තමයි. නමුත් අපි ඒ සද්ධා විදේ සත්‍ය සමාධි ප්‍රඥාවලින් මේ සද්ධාව ඇර ඉතුරු හතරම নানা ආකාර ළඟාවීම අපිට ලැබලා දුන්නට ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේගේ පොතේ කියනවා මේවා කවදාකවත් විශ්වාස කරන්න බෑ. අද සද්ධාවේ මේ වැඩේ කරාට හෙට කොරයිද විශ්වාස කරන්න බෑ. අද මේ වෙලාවට අවශ්‍ය ඥානය අපිට ස්ථානෝචිත ප්‍රඥාවවට හෙට ඒක එයිද කියන්න බෑ. අද වීදියෙන් මේ වැඩේ කරුවට ඒක ලෙඩ වෙලා හිට වැටුනොත් කෙරෙන්නේ නෑ. අද සමාධිය හම්බුනාට හෙට පරියන්කේ සමාධිය එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් සතියට පුළුවන් ශ්‍රද්ධාව ඇතිකොට ඇති බව දැනගන්න පුළුවන් නැතිකොට නැති බව දැනගන්න පුළුවන්. ප්‍රඥාව ඇතිකොට ප්‍රඥාව ඇති බව දැනගන්න පුළුවන් ප්‍රඥාව නැතිකොට නැති බව දැනගන්න පුළුවන්. වීර්ය වැඩි වෙලා ඒ වැඩි වෙන බව දැනගන්න පුළුවන් වීර්ය මදි වෙලා කුසීත වෙනකොටත් දැනගන්න පුළුවන්. දැම්මට සමාධිය තියෙනවා කියලා දැනගන්න පුළුවන් බෑ කියලා දැනගන්න පුළුවන්. කවදා හරි සමහරට මේ දවස් හතේ වෙන්න පුළුවන් කවදා හරි යෝගාවචරයට පුළුවන් වුණොත් මට දැන් සතියක් තියෙනවා දැන් සතිය නෑ කියන දෙක වෙන් කරගන්න අන්න එදාට තමයි සතිපට්ඨානේ හරියන්නේ. ඉසල කරන්නේ සද්ධාව සතිය සද්ධාව තියෙනව නැද්ද කියලා බලන්න. වීර්ය තියෙනව නැද්ද කියලා බලන්න. සමාධිය තියෙනව නැද්ද කියලා බලන්න. වීර්ය තියෙනව නැද්ද කියලා බලන්න. එයාට මැද කෙලස් තියෙනවද කියලා බලන්න. ආනපන තියෙනවද කියලා බලන්න. තීරම බල බල ගිහලා දවසක් එයි. නැත්නම් මෙහෙම කියමුකෝ සද්ධාව තිබුණත් නැත්නම් ප්‍රශ්න නැහැ සතිය තියෙනවනේ කියලා අපි සද්ධාව વિશે මධ්‍යස්ත වෙනවා. ප්‍රඥා අධිමත් කම නැතත් කම නැහැ මට නැති බව නැතුව නැතුව දැනගන්න සමාධියේ වී සතිය තියෙනවනේ කියලා යනවා. වටේක හොඳට වීර්යය තියෙනවා දන්න. වටේක වීර්ය නැහැ නිදිමත වෙලා වැක්කෙලා. ඒත් දන්න සතිය තියෙනවනේ කියලා අපි හිත හදාගන්නවා. වටේක හොඳ සමාධියක් පෙළ වෙලා තිනවා කාන්දමඩ යකඩ යනවා. සමාඩ පුවක් කිත්ත ගලේ ගැවුවා වගේ මොන තාලයක් වුණත් කියන්න බෑ නන්නත්තර වෙන හිත තියෙනවා සතිය තියෙනවා. ඒ සෑම තැනකදී කරන්නේ ශ්‍රද්ධාව ඇති වුණත් නැතුණා නොසලෙන මනසක. ප්‍රඥා ජීවත් නැතත් නොසලෙන මනසක. සමාධිය තිබුණා නැතත් නොසලෙන මනසක. විද්‍ය තිබුණා නැතත් නොසලෙන මනස කියලා කවදා හරි ඒ යෝගාවචරය මට සතිය තිබුණත් නැතත් නොසලෙන මනස ගත්ත දවසේ ඒකට කියනවා සති බලය කියලා. ඒක තමයි සතිය පිහිටින්නේ. ඒක බහම් බරපතල අභියෝගයක් යෝගාවචරයට. අපි ඉස්සලා කරන්නේ සත්‍ය පුළුවන් තරම් වඩන එක. නමුත් ඒක නැති වුණත් නොසැලෙන මනසකට යන තැන දක්වා යන්න ඕන නිසා සතිය අනිවාර්යයෙන්ම උපේක්ෂාවට පෙත මාවත මැද මාවතට මධ්‍යම ප්‍රතිපදාට යොමු කරනවා. ඒ නිසා පරියන්කේ ඉන්නකොට අපි උඩුකයේ ආනපාන බලන ඉඳලා එක්කෝ නාසිකාග්‍රේ. එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිම වශයෙන් බලහිනකොට ඒ සතිය පිහිටීම සඳහා උපමාන දෙකක් එකක් කියමු. එකක් යොමු කරනවා ඒ ආනාපානෙ ගත්තොත් ආශ්වාසය මතනොත් ආශ්වාසයේ බව දැන ගැනීම. ප්‍රශ්වාසය මතනොත් ප්‍රශ්වාස බව දැන ගැනීම. නැත්නම් මේකට උපක්‍රමයක් වශයෙන් කියනවා ආශ්වාසය ආශ්වාසයෙන් මෙනෙහි කිරීම. ප්‍රශ්වාසය ප්‍රශ්වාසයෙන් මෙනෙහි කිරීම. පිම්බීම හැකිලිම බලන කෙනා නම් පිම්බෙන වෙලාවදී පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා හැකිල වෙලා හැකිනවා කියලා මෙනෙහි කරනවා මේකට කියනවා භාවනා පාරිභාෂික ශබ්ද මාලාවේ විතක්කය යොදනවා කියන සමහරට මානසිකාරය කියන වචනේත් මේකට සත්‍යකින් උදව් කරනවා ඊටාම ගැඹුරෙන් බලනකොට යෝනිසමනසිකාර ආයෝනිසමනසිකාරය කියලා කියන්නේ ඥානාන්විතව ආස්වාසිනට ආස්වාසිය දන්නවා ප්‍රසවාසිනට ප්‍රසවාසිය දන්න නැත්නම් හිත එතෙන්දී යොමු කරනවා. සමහර විටක මේකට චේතනා චෛසිකයක් බලපාන. Taman චේතනාවක් ඇති කරගන්නවා එන එන ආස්වාසියමව බලනවා එන එන ආස්වාසිය මෙනෙහි කරනවා. එන එන ප්‍රසවාසිය බලනවා එන එන ප්‍රසවාසිය මෙනෙහි කරනවා කියලා මේ විතක්ක, මනසිකාර, චේතනා කියන දේවල් අපි දැන් ක්‍රියාවත් කරනවා අරමුණට මොන දාලා තියන්නේ. මෙන්න මේ අරමුණට අපි කර්මස්ථානය කියලා කියනවා. ආරම්භණී කියලා කියනවා. ඉතින් මේ අරමුණ ස්වභාවයෙන් මතුවෙච්ච තරමට තමයි භාවනාව yaadේ. ඒ නිසා වාඩි වෙලා ආනපාන දෙන්නාද. ආවට පස්සේ ඒකට එළිය වැඩි කරගන්න ඕන නිසා ඒකට අවධානය වැඩි කරගන්න නිසා යටිකය අමතක කළා හොඳට උඩුකය විතරක් ධාන ආස්වාසය ආස්වාසය වශයෙන් ප්‍රසවාසය ප්‍රසවාසය ජමිනේ කරනවා මෙන්න මේකට මේ ආස්වාසයට මෝන දාන එක සතිමත් වෙන එක අවදිමත් වෙන එක අප්‍රමාද වෙන එක ප්‍රසවාසයට මෝන දාන එක අවදිමත් වෙන එක අප්‍රමාද වෙන එක මෙනෙහි කරන එක තීව්‍ර කරන්න පුළුවන් තව එකක් තමයි ඒ ආස්වාසයේ වදින තැන මට ආශ්වාසයේ වදිනකොට වැදින්නේ වම් නාස්පුඩුවේ ප්‍රශ්වාසයේ වදිනකොට වැදින්නේ දකුණු නාස්පුඩුවේ නැත්නම් ආශ්වාසයේ වදිනකොට මට උඩුතොලේ ප්‍රශ්වාසයේ වදිනකොට වෙන තැනක ආදි වශයෙන් තාවයේ හැපෙන තැන දැකීම මේ සම්පූර්ණ චිත්‍ර වෙනත් උපමානයක් එකතු කරනවා හැබැයි මේකෙදි මම ඉතා ප්‍රවේශයෙන් මේ මේක හඳුන්වා දෙන්නේ මොකද හැමෝටම මේක කරන්න බෑ කරන්න බැරි වුණාට ඒක දුර්ලභමක් නෙවෙයි ආස්වාස ආස්වාසයෙන් දැනගෙන ප්‍රසවාස ප්‍රසවාසයෙන් දැනගෙන ගියත් ඇති. නමුත් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ආස්වාස වැදෙන්නේ මෙතනයි ප්‍රසවාස වැදෙන්නේ මෙතනයි කියලා එතකොට අපිට සතිය පිහිටීම සඳහා උපමාන දෙකක් හම්බ වෙනවා. නැමතත් කියන දෙවෙනි එක නැති වුණා කියලා පශ්චාත්තාප වෙන්න බෑ. ඒක මේ කනගාටු වෙන දෙන කාරණාවනේ තියෙනවනම් සතුට වෙන තියෙන කාරණාව. ඒ වගේම සැර වැඩි වෙන්න පුළුවන්. නමුත් දේශනා ඉවර කරන්න ඉස්සලා කියන්න කැමති කාරණාවක් තමයි තුන්වෙනි උපමානකුත් ඕනක් දෙන්න පුළුවන්. හම්බ වෙනවා නම් විශේෂයෙන් කලින් භාවනා කරපු යත්තන්න පුරුදු යත්තන්න ඒක එච්චරම බරපතල දෙයක් නෙවෙයි. මේ ආස්වාසය කරනකොට දැනෙන අත්දැකීමත් ප්‍රස්වාසය කරනකොට දකින අත්දැකීම නැත්නම් අත් විඳීම වැටහෙන ආකාරය කියලා මේකට ඒ දෙකේ වෙනසකුත් තියෙනවා. එතකොට ආස්වාද ප්‍රසවාස වෙනවා හිතවිලි වේදනා ශබ්ද නැහැ කියලා දැනගන්න එක එකක්. ආස්වාද ප්‍රසවාස මත හැපෙන තැන මෙතනයි කියලා දැනගන්න එක දෙක. දෙපොලක හෝ එක තැනක. ඊට පස්සේ ආස්වාස වෙනකොට මට මේක ප්‍රසවාසය නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි වේදනාවක් නෙවෙයි කියලා වෙන්කොට හඳුනා ගන්න තියෙන සුවිශේෂී ලක්ෂණයක්. ප්‍රසවාසය වෙනකොට මේක මේක ආස්වාසය නෙවෙයි ප්‍රසවාසයමයි කියලා හරියටම ඊටම ආවේනික ලබන දැනගන්න පුළුවන් ඒක තුන්වෙනි උපමානය වෙනවා. ඒ නිසා යම් කෙනෙක් ආනාපානයේ සූර වෙනකොට දක්ෂ වෙනකොට ඒ පුද්ගලයා ආස්වාසෙලා ආස්වාස බව දැනගන්නෝ හැපෙන තැනක් දැනගන්නව ප්‍රස්වාසයෙන් වෙන් වෙන හැටි දැනගන්න. ඒ තරම්ම එකලාසයක ඒ තරම්ම කඹේ ඇවිදින් තිබුණ හිත ප්‍රස්වාසයේ එනකොටම ආ දැන් ආස්වාසයේ නෙවෙයි ප්‍රස්වාසයේ බවක් දන්නවා හැපෙන තැනත් එතනම හෝ ආසන තැනක නම් ඒකත් දැනගන්නවා ප්‍රස්වාසයෙන් වෙන් වෙන ලකුණක් දැනගන්නවා ඒ නිසා ආනාපානය ඇතුලේ හිටියත් ওই පැතිකඩ තුනෙන් ඕන එක ඉන්න පුළුවන්. කොයි එක වුණා සමාන වටිනාකමක් තියෙනවා. හැබැයි මූල ධර්මානුකූලව කියනවා තුනේ මේ කවදාකවත් එකවර බලන්න බෑ. හැබැයි වරින් වර හෝ එක තුනම බලන්න පුළුවන් නම් ඒක යෝගාවචරයගේ පෙර සංසාරේ ඉඳලාගෙන ආවෝ වාසනා මහිමයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක හරියටම කියන කාරණාව තේරුම් අරගෙන ක්‍රියාත්මක කිරීම රැත්තා වූ දක්ෂ නුවණක් වෙන්න පුළුවන්. නමුත් ඒ කොයි එක වුණත් ආනාපාන හැපෙන තැන වැටුනේ නැතුවට ආස්වාද ප්‍රසවාස වෙනස වැටුනේ නැතුවට පශ්චාත්තාප වෙන්න එපා. සද්ද වේදනා හිතෙන්නේ මේ ආනාපාන තියන්නේ කියලා දන්නවනම් ඒ ඇති. මම මේ තුන්වෙනි සැරේටත් මේක කිව්වේ මොකද යම් කිසි කෙනෙකුට මේක සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි හිත තියෙන ආනාපාන කියලා දන්නවනම් ඒ යෝගාචරය බොහෝ විට සමතයානයට යන ධානා පැත්තට වැදෙන කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. යම් කිසි කෙනෙකුට ආනාපානෙත් වැටෙන අතර හැපෙන තැනක් වැටෙනවා නම් ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනසක් තියෙනවා නම් ඒ යෝගාචරය බොහෝ විට විපස්සනා පැත්තට ලැබුවක් තියෙනවා. මේක ටිකක් කල් වැඩි මේක කියනවා. නමුත් මෙතන ඉන්නේ බොහොම කැප වෙලා මේකට යෙදිච්ච ඒ සඳහා පිං ඇති දැනුම ඇති අත්තු නිසා මම හිතනවා මම මේ දෙන අමතර තොරතුරු අනාගන්න එකක් නැති වෙයි කියන. පාවිච්චි කරයි කියන. ඉතින් මෙච්චරයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ අපේ මේ ආනාපාන සති භාවනාවේ ඉඳගෙන පිම්බි වැකිලි වෙන්න පුළුවන් පරියංග භාවනාව සඳහා සත්‍ය පීඨයේදී අපි ගන්න උපමාන. නමුත් මේක මම කැමැති ඉතුරු විනාඩි සුවල්පය ඇතුළත සක්මන් භාවනාවට සම්බන්ධ කරන්න. එතකොට සත්‍ය පිළිබඳව අපිට තව ටිකක් වෙන වෙන පැතිකඩ වෙන වෙන ගුණත් අර්ථ ඡාය මත වෙදීද තියෙනවා. අපි ආනාපාන සති භාවනා පරියන්ක වශයෙන් කරනකොට ඇස් වහන්න කනට ශබ්ද නැහෙන්න නාසයට දිවට අරමුණ නොදී කයත් චේතනාපූර්වකව කිසිම සචේතනික දෙයක නොයදී අචේතනික සිටින හුස්මටයි හිත යොදාන්නේ. හිතවිලාගේ කරන්නේත් නැහැ. ඒ නිසා මේකට කියනවා පරිේශනාකාර තත්ත්වයක් අරතේදී මේ පරිශ්‍රණය කරන්නේ. ඒ කියන්නේ විචල්්‍ය සාධක සියල්ලම ස්ථාවර කරලා එකම සාධකයකට ස්වභාවයෙන් අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් සිදුවන හුස්මට විතර පූර්ණ සතිය පූර්ණ අප්‍රමාදයේ යොදලා කරන කටයුතු අපි කියනවා පරියන්ක භාවනාව කියලා. නමුත් ආධුනිකයන්ට මේක කුරුසේ තියලා එන ගැහුවා වගේ. දඬු කඳේ ගැහුවා වගේ. කටුබෙරේ තෙරලා පෙරලනවා වගේ විනාඩි 10 15 යනකොට හරි වෙහෙසකටපත් වෙනවා. ඉතින් ඒක නිසා අර පරියන්කේ මෙහෙවීමත් නඩත්තු කිරීමත් මේ ආනපාන දෙකත් අතර යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා විනාඩි 20 යනකොට. ඉතින් ඒකට උගාක් මේ භාවනාවේ අඹුල් වෙලා එපා වෙලා පැංගිරි තහට ඇවිල්ලා මේක මට බෑ මට ආනපානේ හරියන්නේ නැහැ කියලා අතාරින්න ඉඩ වෙනවා. අන්න ඒ වෙලාවට අතහැරලා දාන වෙනුවට සර්වචන් වහන්සේගේම තියෙන උපක්‍රමයක් වශයෙන් මේ පර්යංක භාවනා වෙනකොට සක්මන් භාවනාව ගත්තොත් අරකට බොහෝම විනස් විචල්්‍ය සාධක වගේ පරිසරයක් සහ මානසික තත්ත්වයක් ඇති වෙයි. පර්යංකය ඉඳගෙන කරන බවට සාපේක්ෂව සක්මන් භාවනාව සඳහා අපිට පියවර 20ක් 30ක් සාමාන්‍ය දාල වශයෙන් කියනවා පියවර 30ක් ඒ කියන්නේ හරි 45ක් විතර වගේ දිග ඉඩමක් අවශ්‍ය වෙනවා. පරියන් කරනෝනේ පත්ක දෙලා ගන්න ඉඩ විතරයි. මේ සඳහා ලොකු ඉඩක් ඕන වෙනවා. මේ ඉඩ ගයක් අතර වෙන්නත් පුළුවන්, එලි වහන වෙන්නත් පුළුවන්. මේකෙදි පවත්තන ඉරියව්ව ඉඳගෙන ඉන්න එක නෙවෙයි, ඇවිදින ඉරියව්ව නිසා අනිවාර්යයෙන්ම චේතනා පහල කරන්න වෙනවා. වම උසල තියන්න වෙනවා, දකුණු උසල තියන්න. ඒ වගේම වම තියෙන තියෙන වාරේ වම කියලා දැනගන්න මෙනෙහි කරන්න වෙනවා දකුණු තියෙන තියෙන වාරේ මෙනෙහි කරන්න වෙන නිසා ශක්මනීදී සමාධිය නෙවෙයි වැඩින්නේ බොහෝ විට වීර්යයි ශක්තිය ඒ වගේම තමයි සක්මන් කරනකොට ඇස් දෙක අරගෙනම කරන්න කියන්නේ ඇස් දෙක වහන්න හිතෙනවා නමුත් කරන්න දෙපයි කියනවා ආධුනික දෙපගෙන ඇස් දෙක අරගෙනම කරන්න කියනවා. එතකොට ඇස් දෙකෙන් එන සංඥාව යන රූප දර්ශනය ආපතගත වෙන වර්ණ රූපයේ පවතිද්දී මේ වම දකුණ වශයෙන් නඩත්තු කරන්න පුළුවන් ද කියන එකයි මේකේ තියෙන අභ්‍යාසය. නමුත් කියනවා ඇස් දෙකෙන් කකුල් දෙක දිහා බලන්නත් එපා ඉස්සරහා තියෙන දේවල් බලන්නත් එපා. යට හෙළු netසහිතව බඹයක් විතර ඉස්සරහා තමයි බලාගන්නේ. ඒ දකින්න පෙතේ විචිත්‍රාංග විවිධාංගීකරණ නැතු වැලි තලාවක් හෝ මේ වගේ කලාලයක් හෝ සමපුලවක් වෙනවා නම් වංගු රහිත උස් පහත් නැති ඒක ටිකක් උදව් වෙනවා. ඒ වගේම එලිමහනේ සක්මන් කරනවා නම් බොහෝ විට කුරුළු සද්ද ඒ වගේ දේවල් වලින් බාධා ඉන්නේ ඉඳී තියෙනවා. නමුත් ඒක බාධාවක් නෙවෙයි පරිශ්‍රණය සඳහා දෙන අභියෝගයක් අභ්‍යාසයක්. ඒසොර සද්දත් ඇහිදී රූපත් පෙනෙද්දී පුළුවන්ද මේ পায় තබන එකේ හිත තියාගන්න. ඒ වගේ විතරක් නෙවෙයි දකුණ තියෙනකොට දකුණ හිත තියාගන්න. වමට යනකොට ඒක මාරු වෙනවා. ආනාපාන කරනකොට එක තැන වුණත් අහුවෙන්න ඉඩ තියෙනවා. පිම්බි වැගිරම කරනකොට උද්දරේ බලන්න. මේක එහෙම නැහැ. දකුණ පතුල වම් පතුල වශයෙන්. ඉතින් ඒ නිසා මෙතන තියෙනවා ඊට වැඩිය වෙනස් අභ්‍යාසයක්. නමුත් වාසි වශයෙන් තියෙන්නේ මේ පොළවේ পায় කෙටෙන ගතියයි. තබනකොට ලැබෙන අත්දැකීම හුස්ම රැල්ලක් නාසිකාග්‍රේ වැටෙනට වැඩිය ප්‍රකටයි. ප්‍රසිද්ධයි. නෑ බෑ කියන්න බැරි තරම්. ඉතින් ඒ සඳහා ආදාර උපකාර වශයෙන් කියනවා හරියයිද මන් දන්නේ බුලුවන් තරම් කකුල් දෙකට සපත්තු සිර පොදාන්න නැතුව මේ මහ පොළවේ කියන්නේ වැලි පොළොව තියෙන හොඳයි අතර මෙහෙම අදුසක්වම් වලු නැහැ බුලුවන් තරම් ඒ කෙටෙන ගතිය දැක් ගැනීම සඳහා නැතුව කරන්න කියලා. ඒ කියන්නේ අවස්ථාව හැටියට මේක මේ ගොඩක් කරලා මේ තොරතුරු එළදෙමින් නිරක්ෂතා කිට්ටුව තියෙන ඉන්දියාව ලංකාව උරුම තායිලන්ත වගේ රටවල් වල තියෙන පසුබිමි. දැන් අපි ඉන්නේ උගක් කරලා නිරක්ෂයට පල්ලෙහා උගක් කරාට උඩ ගියාම ඒක අමාරුයි මේ සීතල පරිසරය සහ ඔය කායික රෝග තත්ත්ව නිසා. නැත්නම් අපි කියන්නේ ආදර්ශයක් වශයෙන්. ඒ නිසා කෙලින්ම පොළොව කෙටනකොට දැනෙන දැනිල්ල අපි රබර් ග්ලව් එකක් දාලා යමක් අත ගන්නට වැඩිය ග්ලව් එකක් නැතුව අත ගන්නට හම්බෙන ඒ ස්පර්ශය වැඩිකම නිසා කරගන්න. ඒක ලේසි. පුළුවන් හරි එහෙම කරන්න ඕන. ඉතින් ඒ විතරක් නෙමෙයි වෙනසක් වශයෙන් කියන්න තියෙන්නේ පරියන්කේ කරනකොට යටිකය අමතක කරලා අපි උඩුකය තමයි හුස්ම දකින්නේ මේකේ හාත්පසින් වෙනස්. සක්මන් කරනකොට ක්‍රියාකාරී වැඩ පිළිවෙල යටිකයේ එසා උඩුකයට අත හිත නොයෑම පිණිස අද්දක ඉස්සරෙන් හරි පස්සෙන් හරි බැඳගන්න. ඒ වෙනතන් හිත පුළුවන් තරම් යටිකය පවත්තන්න කියන එකදී උපබාහනයක් විදියට නිකන් ඉංගියක් විදියට කියන පොළව පය කෙටෙනකොට මේක විලුඹෙන් පටන් අරගෙනද සම්පූර්ණ පය තියනවාද ඇඟිලි වලින්ද තියන්නේ නැත්නම් විලුඹෙන් පටන් ගන්න ඇඟිලි දක්වා පැදුරක් දිගහැරෙනා වගේ වෙනවද ආදි වශයෙන් ඒ දැනෙන දැනීම අත්දැකීම තමයි මෙතන අපි අරමුණ වශයෙන් ගන්න. නමුත් ඒ වෙනකොට කෙනෙකුට පුළුවන් ඒ දැනෙන දැනීම අනවලලු කරෙන් ධනීසෙන් උකුල්ලටෙන් ඒ ශක්තිය ඒ කෙටිල්ල ඉහළ පහළ යන උගදෙනෙක් සමාජලාට බලනවා මේ පය තියෙනකොට පොළොව චරස් චරස් කාලා පෑගෙන සද්දේ ඒකත් සමාජලාට අරමුණු කරන්න පුළුවන්. කෙසේ නමුත් අරමුණේ ප්‍රත්‍යක්ෂ කලයක්ක්. හිතලුවක් නෙවෙයි. අන්නේ විදිහට මම දක්න වශයෙන් මෙනෙහි කරමින් යනකොට ආධුනිකයාට ප්‍රශ්නයක් එනවා කොච්චර වේගෙන් යන්න ඕනද මොකද්ද මේ සක්මන් කරනකොට ගත යුතු වේගය කියලා. ඒ නිසා කියනවා පළවෙනියෙන්ම Taman සක්මන් භාවනාවට පෙළඹෙන වෙලාවක ඒ අඩි පියවර විස්තරයක් යන්න පුළුවන් ඉදමක් ඉදිරි පිටට ගිහිල්ලා හිටගෙන ඉදමට බොන දාලා අදිෂ්ඨාන කරන්න කියනවා මම මේක තමයි සක්මන් කරන්නේ. ඒකල වෙලා කිසිම භාවනාවකින් තොරව නැත්නම් මෙනෙහි කිරීමකින් තොරව මානසිකාරකින් තොරව අරකේ යහට මෙහාට අවිජින්න කියන විනාඩි පහක් විතර මේකේ ප්‍රයෝජන දෙකක් වෙනවා එකක් තමයි අපි උදේ පාන්දර නැගිටපු ගමන් සක්මන්ට යනවනම් එතකොට ඇඟ ටිකක් හිරි කැඩිලා හොඳ හැමත හොඳ රුධිරේ ගමන් කරලා ස්නායු වල පොඩි අවදි වීමක් වෙනවා දාහනෙන් පස්සේ කරනකොටත් මේක කරන්නේ. පරියන්කෙන් පස්සේ කරනකොටත් අර පරියන්ක එක ගන්න ඉඳලා හිරි වැටිලා මේ ජීවිත හිරි කඩලා යන්න විනාඩි 5ක් විතර යහට මට ඇවිදිනවා. ඇවිදිනකොට ඇඟට කියනවා උඹට ඕනේ මට්ටම හදාගන්න කියලා. ඉක්මන් කරන්න යන්නත් එපා, හිමිට කරන්න යන්නත් එපා. ඇඟේ වේගය අරගන්න. ඊට පස්සේ විනාඩි 5කට විනාඩි 5ක් උනත් කමන්න එහෙම ඉඳලා යටි කයට හිත යොදලා දකුණ තිකුණට දකුණ පොළව කෙටෙන පොළවේ වදින සෝපිරපේ බලනවා වම තිරුණට වම් බලනවා මෙන්න මේ විදිහට තක්මක් කරන යනකොට එහා කෙළවරට යනකොට ආපහු හැරෙන්න වෙන නිසා අර තිබිච්ච හැල්ම කඩලා යනවා ආය හැරෙනකොට රූප බලන්න හිතෙනවා සද්ද අහන්න හිතෙනවා ඉතින් අනිත් පැත්ත හැරලා ආය පටන් ගත්තාම මෙහා පැත්තට වගේ යන්න පුළුවන් මේවා එකක්වත් එක්කෙනෙකුට ලැබිච්ච වැඩක් නෙවෙයි භාවනා ස්වරූපේ හැටි ඒක නිසා යෝගාවචරය අර පරියන්කේදී නිින්ද චෝදනා කරාට සක්මණේදී ඔබ කලාතුරකින් තමයි නිින්ද චෝදනා වෙන්නේ. පරියන්කේදී ධනිෂ්ඨක් කොන් දෙකක් කොන් කතා කරාට සක්මණේදී ඔබ කලාතුරකින් තමයි ඒකේ. පරියන්කේදී පුංචි සද්දයක් පුංචි මේ වෙනසක් ඇති වුණත් බොහොම ඉක්මනට මේ සමාධියට හෝ සතියට බලපාන. පරයන්කදී මේ සක්මණේදී වෙන්නේ. සක්මණේදී යන්නෙම රූප පෙනෙමින් සද්ධාහමින් නිසා තෑහෙන ගුරුසු ශක්තියක් සතියට එනවා. ඒ නිසා ඒකදී යාන්ත්‍රමට හරි සමාධියක්. ඒ කියන්නේ සතිය පැවැත්මක් ආවොත් ඒක බොහෝ කල් පවත්නවා. විවිධාංගීකරණ තත්ත්වයන්දී පවත්වන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ටික තමයි අපි සක්මණේදී පරියන්කට සාපේක්ෂව පුරුදු කරන්නේ. ඉතින් ඒක ඉවර කරන්න ඉස්සලා වචන නැත්නම් ඒක පිළිබඳව කිවිච දා කාරණා දෙක තුනක් තියෙනවා. එකක් තමයි මේ සක්මන් භාවනා කියන්නේ එකම බුද්ධ ආගමේ විතරයි. අනිත ඕනේ ආගමක භාවනාව තියෙනවා. ඒ සෑම භාවනාවක්ම ඉඳගෙන ඉන්න එකක් තමයි. මේ සරුවචනාංශික වැඩපිළිවෙලේදී මේ කියන සක්මන් ක්‍රමය නැතිවීම වෙන්නත් මම හිතන්නේ බුද්ධ ආගමේ ලංකාවේ නැති වෙන්න හේතුව. අවුරුදු 1500කට විතර ඉස්සර බලනකොට සෑම අරණ්‍ය සීනාසනයකම විශේෂයෙන්ම භාවිත මනසක් ඇති රහතන් වහන්සේලා වැඩ සිටි ස්ථානවල තාමත් තියෙන සක්මන් මළු. අද පන්සලක සක්මන් මළුවක් තියෙන දහමුණොත් ඒක පුදුමයක්. ගාන්ටාර කුරුණක් නම් අත්‍යවශ්‍යයි. ලවුඩ් ස්පීකර් එකක් අම්බෝ නැතුව නම් බෑ. සැසු විහිදෙන කොඩි තේරම තියෙනවා. හැබැයි හිත නිමන්න පැත්ත කරලා සක්මන් කරන්න නෑ. මේ කොහොම අපේ සුද්ධා අපිට ගහලා මේක අයින් කරුවක් දන්නේ අපිට වෙච්ච මේ ආක්‍රමණවලදී අපිට හැලිච්ච තනක් තමයි ඔය. අද වුණත් භාවනා ලෝකේ තාම කලාතුරකින් තමයි කවුරු හරි ඒක පිළිබඳව මතු කරලා හරි ගැසලා දෙන්නේ අද භාවනා කරන ලෝකේ අපි හිතන්නේ භාවනා කරන ලෝකේ ආමුදුර අතර තියෙනවා කියලා. ඒකත් පචයක්. හුඟ දෙනෙක් කරන්නේ භාවනා කරන හුඟ දෙනෙක් ලෙඩු නිින්ද යන්නේ නැහැ, ආහාර රුචි නැහැ. දාඩිය දාන්නේ නැහැ. සක්මන තමයි මේකට තියෙන පිළියම. මේ සක්මන් කරනකොට මේ පොළවේ පතුලේ කෙලින්ම ඔය විවිධ හැදතල වැලි පෑගෙනකොට මේ මුළු පතුලෙම තියෙනවා මුළු ශරීරෙම තියෙන හැම වැදගත් ඉන්ද්‍රියකම නිල. ඒ පය ප්‍රේම චිරිචිරි ගාලා ඒ පපඩම් පෑගෙනා වගේ වැල්ල ඇවිදිනකොට හැම නිලයක්ම සම්පාදනය විශේෂයෙන්ම තමයි මේ ලේ වකේ. ලේ වකේ කවදාකවත් පොළවේ වදින්නේ අපේ චින මේ සපත්තු ක්‍රමේ නිසා. නැත්නම් මේ සෙරෙප්පු ක්‍රමේ නිසා. වැල්ලේ පාගනකොට විතරයි ඒක පොඩ්ඩක් කිසි කරන්නේ ඒ ලේවකේ තමයි ඉමෝෂනල් බොඩි එක තියෙන්නේ ආහාර දිරවීම සහ හැඟුම් වලට සම්බන්ධ නිල ටික තියෙන්නේ පයේ ලේවකේ ඒක නිසා අර හොඳට විවිධ ගොරෝසු ගල් මුල් බොරළු වැලි පෑගෙනකොට ඒ ලේවකේට හොඳට සම්භාහනය වෙනවා නම් විශේෂයෙන්ම ආහාර මාර්ගයේ ඉහළ කොටස රසනිකාවෙන් උඩ කොටස හොඳට සම්භාරය වෙනවා. ඒක නිසා කඳු වල ජීවත් වෙන මිනිස්සුය වතුර ටික ගන්න, දර ටික ගන්න ඉහළ පහළ යනකොට ඉබේම මේ මේ සම්භාරය නිසා දීර්ඝාෂ වෙලා තියෙනවා. ඒ නිසා තමන්ගේ භාවනා විතර නෙමෙයි කායික සෞඛ්‍ය පිළිබඳ වුණත් මේ සක්මන් භාවනා ඉතා වැදගත්. ඒ නිසා අද ඕනම කෙනෙකුට heart attack කතා කරුවොත් cancer කිව්වොත් එහෙම නැත්නම් blood pressure කිව්වොත් පැද්දක් ඇවිදින්නේ කියලා. ඒකට විශාල යන්ත්‍රෝපකරණ හදාගෙන මේක විකාරයක් කරගෙන. ඒ මොකක්වත් ඕනේ නිකන් වැලි පොළොවේ යහට මෙහාට යනකොට ওই කිසිම යන්ත්‍රයකින් ගන්න බැරි ප්‍රයෝජනයක් හම්බ නමුත් මේ මේ තියෙන ඉත්තු බීජත් එක්ක ඒක කරන්න පුළුවන් දෙයක් කියන එක ප්‍රශ්නයක්. නමුත් ඒක ඉතින් තමන් උපක්‍රම කරගන්න ඕනේ. පුළුවන් තරම් ස්වභාවයෙන් ඒ ව්‍යායාම සමබර කරලා ඒ සක්මන කරන්න. එතකොට පුදුම විදියට මේ භාවනා කියලා කියන්නේ අඹුල් දෙයක්වත් රෙජිමෙන්ටේෂන් එකක්වත් බැංගිරි දෙයක්වත් නෙවෙයි. සක්මන් භාවනාවේදී භාවනා නිකන් විනෝදාංශයක් කරලා දෙනවා. පරියන්ක බැන්න සක්මන කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඕනම නාස්තික සියදී නසා ගන්න හිතෙන හරි කමන්නේ. එපා වෙච්ච හිත කලකෙවිච්ච එහෙනම් හිත අච්චාරු ගිය වෙලාවක සක්මන් කරන බාර විනාඩි 20ක් යනකොට අර කතිය නැති වෙලා ඉඳගෙන ඉඳ හිතෙනවා. ඒකට අර පරියන්කට අවශ්‍ය කරන වාතාවරණය මානසික තත්ත්වය ඇති කරලා දෙන්නෙම සක්මනේ. ඒ නිසා කියනවා පරියන්ක කරන කතා කරලා දැන් සක්මන ගැන කිව්වට භාවනා කරනවා සක්මන් කරලම පරියන්කට යන්න මේ කතා කරන හදනකොට ඒක හොඳටම සීපත් කරලා තියෙන්නේ. උදේ නැගිටපු ගමන් සක්මන. කීල් දානේ ගත්ත ගමන් සක්මන. දවල් දානේ ගත්ත ගමන් සක්මන. ඒ නිසා හැම පරියන්කටම ඉස්සර සක්මන කරනවා නම් පරියන්කට හොඳ නවු වාතාවරණයක් ඇති කරලා දෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම කාර්ය බහුල ඇත්තෝ තමන් මේ මේ මේ වෙලාවට ආපෙලා අපි මේ සාකච්ඡා කළ වෙලා කිරුවට කෙවල් දොරවල් කියලා භාවනා කරන උඟක් කාලාවට කරන්නේ වෙලාවක් හම්බෙන කලාතුර නිසා හම්බෙච්ච ගමන් සක්මන් පරියන්කේ විතරයි. හිතන්නේ නිකන් මේ සක්මන් කරන එක නිකන් අපරාධ කාලේ නාස්ති කිරීමක් කියලා. නමුත් සාර්ථකත්වයක් නැහැ. ඒ නිසා අඩු ගානේ සක්මන්ට පරියන්කේට සමාන සැලකිල්ලක් කරලා පරියන්කේට ලක්මන කළ යුතුයි කියන පැත්තෙන් අපි මේ භාවනාවට ගරු කෙරුවොත් පැහැදිලි වෙනසක් වෙනවා. ඒක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා මේ භාවනාව කියන එක සීමා කරන්න එපා පරියන්කයකට සක්මනත් එක්ක කරන හැම වෙලාවෙම සක්මන් කරලා කරන්න සමාන වෙලාවක් දෙයි. පරියන්කයක් ඉන්නෝ නම් බෑ සක්මන් කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි පරියන්කේ සක්මනේදී හිත කීකරු කරගෙන හදාගත්තට පස්සේ මේ වෙලාවේදී කිව්වට කමන්නේ මම නිකන්. කයිවාරු කෙලින්න පටන් ගත්තොත් ඔක දව දවස් දෙකක් යනකොට මට තොකවනින්ද සිද්ධ වෙනවා. එහෙනම් ඉතින් සක්මන් කරුවත් එකයි නැතත් එකයි. ඒක නිසා කිරි කලයයි ගොම කඳුලයි තමයි. පරියන්කයට වැඩිය සක්මන් කරනකොට බොහෝ විට කතාවට පෙළඹෙන්න ඉඩ තියෙන නිසා කරුණා කරලා මේ වැඩේ නැවත මතක් කරන්න තියන්න ප්‍රමාණයි. මේකට අවිල ගිය හැම කෙනෙක්ම කිව්වා මේ කැන්සල් බාක් රිට්‍රීට් එකම වැඩිම කතා කරන රිට්‍රීට් එක. සම්බන්ධ වෙච්ච අහන මේක ලංකාවට ආවේනික දෙයක්ද කියලා මේ කච්කුචු ගන්න දෙමිච්චවා. මේ ඉතින් අපි දන්නවනම් අපි මෙතෙන් ආවේ කොච්චර සංවිධානයකින්ද කොච්චර කාලය දනේ සමේත ගත කරේ කියලා. කරුණා කරලා තව කෙනෙක් බනවන්න එපා. ඒකවල තමන්ගේ හිතත් අර සක්මණෙන් ගත්ත ඒ ගැම්ම කඩලා යනවා. අනික් මනසට ඇයි හොඳයි කියන්නේ ගියාට පස්සේ එකක් දේශේනවා. මොකද හුඟක් සැලසුම් කරලානේ අපි මෙතෙට එන්නේ. ආවට පස්සේ පෛරුපාසනකමොයි, දන අඳුරුකමොයි, ගමේ තොටේ කතාවල් කතා කරන පටන් ගත්තට පස්සේ අර කිචිනන ආධ්‍යාත්මික නම්බුව තමා විසින්ම තමන් කෙලස ගන්න. මම හරීම වෙහෙසකටපත් වෙනවා දෙන්න දෙන එක තුල හන්දිය කතා කරනවා දකින්න. ඒ වගේම කැමෝස් පොලේදී දාන ටික ගන්න ගියාම කයි වර්ධ වෙනවා. ඉතින් ඒක හොඳත් නෑනේ මේ කොමල වැඩි හිටියෝ. මොන මොන්ඩිසෝරි පන්ති නම් කියලා දෙකයි. ඉතින් අර කෙනෙක් මට කතා කරලා නෑ ස්වාමීන් වහන්සේ ඇත්තටම අපි භාවනාවට මොන්ඩිසෝරි නිසා කියලා දෙන්නේ. මගේ ඇඟෙන් එන්නේ නෑ. ඒක මට මේ වෙලාවට නම් බනින්න හිතෙනවා. ඒ වෙලාවේ ගිහිල්ලා තට්ටු කරලා කතා කරන්නේ කොහොමද නැහැ. ඒ නිසා කැන්ඩල් බාක් වල මේ සැරේ අලුත් විදිහට කරමු. පරණ නාටකම නටන්න යන්න එපා. මේකට ප්‍රධාන බාධා වෙන්නේ පිටින් එන අය. දවසර දෙකකට භාවනා දෙනවා නැත්නම් අරකට මේකට කියලා ආවට පස්සේ ඉතින් මේක දැක්කට පස්සේ ඒකෝල්ල මේ පික්නික් එකක් කරගන්න. මේ ඉන්න කට්ටියක් ගිහලා ඒකට උල්පන්දම් දෙන්න හදනවා. ඒ කියන්නේ මටත් කතා කරන්න වැඩි වෙනවා අනිත් ඒ කතාවට ගියාම හරි වෙහෙසයි මට. ඒ නිසා කරුණාකර මතක තියාගන්න මේ සක්මණේ පරියන්කේදී අපි අරගත්තා සමාවෙල සක්මණේදී අපි ගැම්මක් ගත්තා නම් ඒක මේ හේම ගෙනියලා පරියන්කට ගෙනියන්න පුළුවන් නම් අපි සත්‍යයට ගරු කළා වෙනවා. ඉරියාපත සංදිය සක්මණේ ඉඳලා පරියන්කට යනකොට ඉරියාපත සංදියේදී ගරු කළා වෙනවා. අපි වාහනයක් පදවනකොට හන්දි ස්ථානයකදී වාහන නීති ක්‍රියාත්මක වෙන නීති පද්ධතියක් තියෙනවා නැත්නම් ඇක්සිඩන්ට්. පිටිපස්සෙන් ඉස්සරහින් යන මිනිස්සු දැනගන්න ඕනේ අපි හරවන්න යන්නේ කියලා. විතර සංදි ස්ථානයකදී වේගය අඩු කරන්න ඕන සැලකිලි. ඒ වගේ තමයි ඉරියාපත සංදියට යනකොට විශේෂයෙන්ම යෝගාවචරය උන්ක සතුටුමත් වෙන්නේ. ඒ නිසා සක්මන් ඉඳලා පරියංගට යනකොට පරියංග ඉඳලා සක්මන්ට යනකොට පුළුවන් තරම් ඒ අනතුරු නැතුව කරන ගතිය අවධාරණය කරන්න. ඒක නිසා විශේෂයෙන්ම ඒ කැම කන වෙලාවට සක්මන් කරන වෙලාවල් වලට මේ එක එකන එක එකන හම්බෙලා ඒ කතා කරන ගතිය පුළුවන් තරම් අපි මොලේ ඉඳලම අපි නන්නාඳුන පිරිසක් වශයෙන් කටයුතු කරන උත්සාහ කරමු. මේ දෙක කරාට පස්සේ මම සුළු වෙලාවක් ගන්නවා මේ පරියංක මේ එදිනදා වැඩ පිළිබඳ සත්‍ය පිහිටීම ගැන කතා කරන්න. ඉතින් මේක ඇත්තටම ගොඩාක් කතා කරපු දෙයක්. මොකද හේතුව ආපහු ගෙදර යනකොට ගෙනියන්නේ ඇත්තට මේ ටික විතරයි. පරියංක සක්මන් අපිට මේ තරම් කරන්න හම්බෙන්නේ නැහැ ගෙදර යනකොට. නමුත් ඒක සඳහා අපි ප්‍රායෝගිකව පොදුවන් තරම් මුල් අර්ථයෙන් කියන්න තියෙන්නේ ආස්වාද ප්‍රසවාසය ක්‍රමෙන් සක්මන් පරියන්කේ ඉන්න වෙලාවදී ඇස්වහගෙන කන් නැති ශබ්ද ඇහෙන්නේ නැතුව නාසයේ දිව ක්‍රියාත්මක නොකර මානසිකව චේතනා පහල කරන්නේ නැතුව කටයුතු කරනවා. ඉතින් අපි සතිය හඳුන්ලා දෙයක පුළුවාතරම් නිසිදේ වැඩිලා ගන්නවා. පරියන්කේ සක්මනේදී ටිකක් රූප පෙනි පෙනෙන තත්ත්වය සකස් කරලා රූප බලන්න නෙමෙයි පෙනෙන්නේ. ශබ්ද ඇහෙන්න සකස් කළ ශබ්ද අහන්න නෙවෙයි ඇහෙන්න සකස් කරලා චේතනාපූර්වකව පය ක්‍රියාත්මක කරන ගමන් ඒ ශබ්ද නැත්නම් පරණ රූප ශබ්ද මේ තරංග එද්දිම මේ පට ගන්න නැතුව සත්‍ය ප්‍රත්‍යීමේ කටයුත්තක් කරනවා අරමුණු ගොරෝසු නිසා යම් ප්‍රමාණයකටන ගනුදෙනුවක් තියෙනවා එදිනෙදා වැඩ කරනකොට අපි සම්පූර්ණ ඉදurang ක්‍රියාත්මකයි. ඇහැත්තරලා කනමුස් අධ්‍යයනවා නාසයෙන් ගඳ කටෙන් ආහාර ගන්න දේවල් රස බලන දේවල් වෙන්න පුළුවන්. කය චේතනාපූර්ව ක්‍රියාත්මක කරනවා හිතත් වැඩ කරනවා මේ මැදට মালටි ටාස්කින්. වැඩ ගොඩක් එක කරන ගමන්. එතකොට කරන්නේ නැත සක්මණේදී වගේ ඊටත් වැඩි චේතනා සහිතව කාලපරාසයක් ඇතුව තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා වගේ වැඩ කරන්න ගියාම හරි අමාරුයි සත්‍ය පිළිබඳ අදිෂ්ඨාන කරනවා. මොකද අපේ රාජ්‍ය බොන් තුනේ නිසා. ඒ නිසා කිනෝ ඉදිරියට වැඩ කරන විශේෂම මේ වැඩමුළු තත්ත්වය අරතේදී Taman ස්වාධීනව තනියම වැඩ කරන වෙලාවල් වල පෙද්දක් පෙරද්දක් හොදන වෙලාවක එහෙම නැත්නම් මේ මුණ අතපය හොදන දත්ම දින ඒ කටයුතු කරන ගමන් පුළුවන් තරම් ඒක අදිෂ්ඨාන කළ කරන්න කියලා මම මේක සතියෙන් උත්සව කරනවා. කරන දේ පිළිබඳ එළඹ සිටිලා අප්‍රමාදීව කරනවා කියන්නේ. ඉතින් අප්‍රමාදීව කරන්න යනකොට උදව්වක් වශයෙන් කියනවා ඒකට සතිය වඩා පිළිහිටවන්න නම් ඒ කරන වැඩි වෙන්නට වැඩිය පොඩ්ඩක් නැවතිල්ලෙන් කරන්න කියනවා. යෝගාවචකය නැවතිල්ලේ ක්‍රියාත්මක විය යුතුයි. ඒකට Tamanටම සීපත් වෙනවා මම මේ නැවතිල ක්‍රියාත්මක කරන්න මේ වැඩේ කෙරෙන අතර සත්‍යමත් වෙච්චි කියලා. ඒක නිසා මේ වෙලාවේ සත්‍ය අදිෂ්ඨාන කරන්න කියලා මම හැමදාම ඊට පස්සේ මේ වැඩේ කරනකොට කවුරුත් එක්ක සමාජශීලී වෙන්න යන මම හිමීට නැවතිල කරනවා. අනිත් එක තමයි තාම වැදගත්. මේ වැඩේ කරනකොට Tamanගේ කොච්චර ශබ්ද නිකුත් වෙනවද කියලා Tamanගේම ශබ්ද වලට අහුම්කම් දෙන්න. ඉබේම එතකොට හිත ඇතුළට එනවා. ඒකට අපිට තියෙනවා මේ වැඩේ මෙච්චරම ഘോഷ කරන්න ඕනේ නැවතිල කරන්න කියලා මේක සද්ද නැති කරන්න කරන එක නෙවෙයි. මොකද බලන්න යනකොට ඉබේම එතකොට හිත නිකන් ආධ්‍යාත්මික වෙනවා. හිත කොයි වැඩේ කරත් ආගමානුකූල තත්වයකට වැටෙනවා. ඒ නිසා නිසද්දව සතියෙන් නැවතිලි. වැඩ කරන්න යන ගමන් සක්මණේදී අපි පතුලේ පතුල පොළවේ ගැටෙනකොට නැත්නම් පතුල මුලක ගලක වැලි තලාවක කාපට් එකක මොකේ හරි වැටෙනකොට ඒක දක්වනවා වගේ එදිනදා වැඩේදී අතුල් පතුල් දෙකම ක්‍රියාත්මක වෙනවා මේ අතුල් පතුල් තමයි අපේ ස්පර්ශක අපි ඒකෙන් අපිට මේ අල්ලන දේ රවුම් එකක්ද සීතල එකක්ද ඝන එකක්ද මෙලෙක් එකක්ද සුමුදු එකක්ද ගොරෝසු එකක්ද ප්‍රශ්නේද සීතලද වැගිරෙන જાති එකක්ද පිටු කරන જાති එකක්ද කම්පණය වෙන එකක්ද නිශ්චල එකක්ද කියලා අනිවාර්යයෙන්ම කියනවා. ඒක අපි ඒක තහවුරු කරගන්න එක දිහා බලලා. යමක් අත ගාලා ඒක දිහා බලනකොට අපි ඒක දෙපැත්තකින් සහරු වෙනවා. එකක් විතරක් වුණොත් බලලා විතරක් අපි ඇත්තයි කියන්න බෑ මොකද හීනේදී අපි ඇත්තටම දකිනවා නමුත් අත ගන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම අන්ධකාරදී අපි ළඟට කවුරු හරි ගෙනත් දීලා මේක රත්තරන් කෑල්ලක්. මට මේකට කච්චර ගන්න දෙන්න කිව්වට අපිට විශ්වාස නැහැ මේක ඇත්තම රත්තරන් කියලා. ඒක අපිට ආලෝකයකට ගින්නක බලන්න කිව්වේ. ওই දෙකෙන් තමයි අපි අපේ දැනුම ගටාගන්නේ. මෙතනදී අපි මේ විශේෂයෙන් සත්‍ය පිහිටවන්නේ මේ අත්කා බලන කතියට. අත්කා බලන කතිය ප්‍රත්‍යක්ෂ කරලා ඉදින්දා වැඩවලදී කටයුතු කරනවා. හැබැයි මම අර කිව්වා වගේ ගොඩාක් විස්තර අවශ්‍ය කරන කතාවක්. නමුත් පුළුවන් තරම් ටික ටික ටික ටික අහසු තැනින් පටන් අරගෙන සතිය කරගෙන ගියොත් එnde ende ende අපිට මේක සංකීර්ණ සංකර තත්ත්වවලදී කරන්න පුළුවන් තත්ත්වයට එනවා. ඇත්තට මේ ටික තමයි අපි නැවත කාර්යබහුල ජීවිතයකට ගියාට පස්සේ අපිට උදව් උපකාර කරන්නේ. ඉතින් මේ ක්‍රම තුනෙන්ම මේ සතිය කරනකොට මේකට බාධක නොයනව නෙවෙයි. භාවනා කරන සද්ද වේදනා හිතුවේ නොයනව නෙවෙයි. සක්මන් කරනකොට හිත හැඟුම් වල හැරෙනව නොවෙනවා නෙවෙයි. එදින්දා වැරදි රාග හිතුවිලි, ද්වේෂ හිතුවිලි, මෝහ හිතුවිලි නැති නොවෙනවා නෙවෙයි. ඉතින් අපි මේ වෙලාවේදී අර අරමුණ මේකයි කියලා දැනගෙන පරිණිදී සක්මනේදී දවන සතිය පිටුන අතර පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ එන අරමුණ වලට ප්‍රතික්‍රියා නොකර නොගැටි ගත කරන්න. නොකල යුතු නොකිරීම පිළිබඳව අප්‍රමාදය කියලා කියන්නේ. ඉතින් ගැටුනොත් තමයි එකෙන් අපිට කෙලස් උපදින්නේ. ගැටුණොත් අනිවාර්යයෙන්ම අපි චේතනා පාල කරන කර්ම රස කරනවා. අපි බලනවා දැන් ත්‍රිපිටකයේම උදාහරණයක් දෙනවනම් එදින්දා වැඩ කරනකොට අප කරා අසුබ දර්ශනයක් හෝ වඩා සුබ දර්ශනයක් වෙනුනට නොදැක්ක කෙනෙක් වගේ කටයුතු කරන්න අදිෂ්ඨාන කරනවා. ඇස්සත්තේ අන්දේ කුසේ. නැත්තම් දිත්තේ දිත්ත මත්තම් දැක්ක දැක්ක ඉච්චරයි. ඒ වගේම බණිනවා හෝ ස්තුති කරනවා හෝ යෝගේ සද්දය නැත්නම් ලස්සන කුරුළු සද්දය නැත්නම් මගොරෝසු නරක සද්දයක් ඇහෙනවා ඒ වෙච්ච ගමන් බීරෙක් වගේ කන් ඇත්තේ නමුත් බීරෙ කුසේ එනතන ඇසීම ඇසීම පමණින් නැත කරනවා මේක මේ වෙලාවට හොඳ නැහැ අසවලා මේක කරපොන්ද නැහැ ආදි වශයෙන් ඒකට අර්ථකථන දෙන්නේ නැක නැත කරනවා යෝගී මිත්‍යාමත්ව තමයි දන්න ශිල්පයක් කවුරු හරි වට පටලවල වැඩ කරන හැටි පේනවා දකින්න දැන් දන්නවා අනා ගන්න බවක් දන්නවා. කරබන් ඉන්න පුළුවන් කමක් තියෙනවා. නොදැක්කා වගේ, නොදන්නා වගේ මෝඩෙක් වගේ. හැබැයි මේ මනස අනාගත පස්සේ උදව් කරන ගතිය තියෙන්න ඕනේ. බැහැියෙක් වෙන්න යන්න එපා. පැනලා දෙන්න යන්න එපා. ඒ පැනලා දෙන්න ගියාම අනිවාර්යයෙන්ම උදව් කළත් අර මනස බයිනවා. mind your business කියලා. නිසා මෙතනදී Tamange වැඩක් කරගෙන ඉන්න බෑ. එහෙම නැතුව කවුරු හරි කතාවට අදිනවා. නැත්නම් අපි අරක කරමුද මේ කරමුද කියලා තමයි තේරෙනවා මේක මේ වැඩමුළුවට අදාළ හෝ සත්‍යතාව නැත්නම් මලමිණියක් වගේ හැසිරලා බේරෙන්නේ කියලා කියනවා. මේ මේ වැඩමුළුවේම මම කියන අනිවාර්යම අමාරු දේ තමයි ඔය එනේන අරමුණ මෙනෙහි කළ සතිය වඩන එක නෙවෙයි අමාරු. ඒ ප්‍රතික්‍රියා නොකර සිටීම. නැත්නම් නොකල යුතු මේ නොකර සිටීම නැති අප්‍රමාදය දිහා බලනකොට අපේ රුචි අර්ජනකට පැහැදිලි තර්ජනයක් එල්ලෙවි. අපේ පෞරුෂත්වයට පැහැදිලි තර්ජනයක් එල්ලෙවි. නමුත් අපි පරිශන මට්ටමින් කරමු. මම කියන්නේ අතුරු අන්තර සිද්ධ වෙන්නේ නැහැ කියලා. විචාරයි. පුළුවන් තරම් සූත්‍ර කළ දැනගන්න මේ දේ කළ යුත්ත මේ දේ නොකළ යුත්ත. කර දේ ඉස්සත් හරියට වෙලාවට කරන්න පමා වෙන්න එපා. නොකළ යුත්තත් එතනදීම එහෙමම අප්‍රමාදීව කරන්න ඕනේ. එතකොට අපේ ඒ චිත්ත ප්‍රවෘත්තිය පුළුවන් තරමේ රාග දෝෂ මොහ වශයෙන් විතරක් නෙවෙයි රාග අනුසය දෝෂ අනුසය පවා තුනි වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒක අපි මේ ධර්මය එනට අපේ දෙකල් අහලා තියෙන දේවල් ඉතාම ගැඹුරේ ඉතාමත්ම අත්‍යන්තව ක්‍රියාත්මක කරන මොහොතක් වඩපත් උනොත් ඒකේ ගැම්මක් එයි ටික කාලයක් යනකොට අපි මේ දෙකල් මේ කෙලෙස් වලට ගැම්ම අරගෙන කෙලෙස් දිගේ ගත කරනවා වගේ එනික්ලේශී සත්‍යමත් මේ අප්‍රමාදී අවස්ථාවට ගියාම ටිකක් ගැම්ම ගත්තට පස්සේ ඒක යනවා හැබැයි ඒ ගමන අප්‍රමාදී නික්ලේශී සතිමත් ගමන මෙතෙක් ගලාගෙන ගිය කෙලස් ප්‍රවාහයට හරස්සලා යනවා. හරස් කියලා කියන්නේ කියන්නේ ඉහළට යනවා කියලා කියන්නේ. ගලාගෙන දෝරේ ගන්න කෙලස් වලට උඩට පීනනවා වගේ තේරෙනවා. ඉතින් ඒකකොට අපිට අර ගලප ගන්න බැරි වෙන සමහර වෙලාවට. කහරිද වැරදිද ඉතින් ඒකට තමයි අපි ප්‍රශ්න කරලා කාම අපට අසුද්ධ කරලා ධර්මදේශනකට අහුම්කන් දීලා ටික ටික ටික ටික ඒ සති ප්‍රවාහය සතිපට්ඨානය යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙච්චරයි මම පරියක භාවනා, සක්මන් භාවනා සහ ඉදින්දා වැඩ කටයුතු වල සත්‍ය පිටින් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ සඳහා පැයකට විනාඩි 15ක් ඒ කියන්නේ 9 ඉඳලා 8 ඉඳලා 9 කාල දක්වා වෙලා ආරම්භ තියෙනවා. ඉතින් මේ ඉදිරියට වෙන කිසි දෙයක් නැත්නම් අපිට තියෙන පින් අනුමෝදනා කරලා දවසේ කටයුතු સમાપ્ત කරන්නයි. නමුත් ඒක කරන්න ඉස්සෙල්ලා යම් කිසි කෙනෙකුට මේ මම ඉදිරිපත් කරපු අදහස් මතින් ප්‍රශ්න හෝ පිටුසුතු කරගන්න හෝ ප්‍රකාශන හෝ තියෙනවනම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හොඳයි මම හිතන්නේ ප්‍රශ්න නැතුව දැන් මම කියලා තියෙනවා අපි මේ කර්ණිමිත සූත්‍ර සජ්ජහනාවේ තමයි 36 6ක් අතර වගේ වෙලාව දාලා තියෙන්නේ. දැන් සාම තියෙනවා 9 කාල වේලාව. ආයෙත් මේකේ වෙලාව වැඩි එහෙමනම් ඕවර් ටයිම් කියලා තියෙන බය වෙන දෙයක් නැහැ. ඒ නිසා එහෙනම් අපි කර්ණිමිත සූත්‍ර සත්‍යනා කිරීමේ වැඩ කටයුතු නිමා කරන්නයි අවස්ථාව ගන්න බලාපොරොත්තු ඉතින් අපි කල්පනා කරගනිමු අපි බොහොම කාලයක් සැලසුම් කරලා මූලික අඩිතාල මෙලා ගත්තා. ඒ කටයුතු කරගෙන යෑමේදී බලාපොරොත්තු වෙච්ච පරිදි සීල කටයුතු බාධාකින් තොරව සිද්ධ වුණා. ඒ නිසා ඒ සියලුම සංවිධානයේට ඉදිරිපත් වෙච්ච උදව් කරපු සීල දිනාවත් පිනිපිනි උදව් කරා මෙන්ම නොපිනි උදව් කරා වූ පිනි නොපිනි උදව් කරා වූ සීල දිනාටවත් මේ භාවනා වැඩමුළුවට සම්බන්ධ වීමේදී කරන කටයුතු වලින් උපන් කුසල කුසල් ශක්තිය අනුමෝදන් වෙත්වා කියලා අපි සාදුකාරයක් පවත්වමු. ඒ වගේම අපි සම්බන්ධ යම් තාක් ඥාති කොටසක් ඉන්නවනම් ඒ ඥාතීන් මේ වෙලාවේ මේකට සම්බන්ධ වුණා නම් හොඳයි නැති නිසා අපි ඒ වෙනුවෙන් යෝජනා කරමින් අපි එකතු කර ගන්නවා රස කර ගන්නවා කුසල් ඥාතීන්ට අනුපින් අනුමෝදනා කරන ශීර්ෂයෙන් ආරාධනා කරමු ඉන්නා තැනක සිට අපි මේ කරන්නා වූ පින දකිත්වා දකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා සියලු ඥාතීන්ට ආරාධනා කරමු අප අපටත් මේ විවිධාකාරයෙන් රැස් කර ගන්නා ද කුසලයේ ඒකාන්තයෙන්ම මේ ජීවිතයේදී මේ ਸਰවඥ ශාසනය උතුරදීම අවබෝධ කර යුතුයි යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිසම මේ කුසල් එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිළිතුරු. ඒ අදාසින් යුක්තව අපි කර්ණීමිත සූත්‍රය සාධාරණ කරලා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 අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ මෝපනයිකෝ පුච්ඡත් චිත්තං වේදි තබ්බෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උචුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යති තං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා යේස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාත් කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච සක්කෝ අඟුජෝ චසුජු චසුවචෝ චස්ස මුදු අනති මානි සන්තුස්ස කෝච සුභරෝ චේ අප්පකිච්ඡෝ ච සල්ලෞක වුත්ති ශාන්තේන්ද්‍රයෝ ච නිපකෝ ච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදීයෝ සුඛිනෝ වාඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා යේකේ චිපාන භූතත්ති තසාවා ධාවරාවා නවශේෂා දීඝාවායේ මහන්තාවා මජ්ක්‍ධිමාරස්සකානුකතුරා දිත්තාවායේව අද්දිත් යේච দূරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසී සම්බේ සත් සන්තා භවන්තු සුඛිතාන්තා නපරෝ පරං නිකුම්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි යාරෝසනා පටිග සංඥා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යථානියං පුත් ආයුසායේක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සම්බ භූතේසු මානසං භාවයේ අපරිමාණ මෙත්තාංච සම්බ ලෝකස්මි මානසං භාවයේ අපරිමාණ උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවීරං අසපත්තං තිත්තං චරං නිසින්නෝ ඡයානෝ වායාව තස්ස විගතමින්දෝ ඒතං සතින් අදිත්තේය ප්‍රක්මෙමේතං විහාරං ඉදමාව දිත්තේච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයගේ දං නයිචාතු කම්බසෙයං උනරියති ඒතේන සච්ච වඤ්ජේන සොත්තිමේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේනේ සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේනේ සොත්තිතේ හෝතු සබ්බදා ittavata ca ngammehi sambhataṃ puñña sampadaṃ sabbhe devā anumodantu සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච නම්මේහි සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා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 මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ ඡතං සමාගමෝ හෝතු යාව නිබානපත්තියා සාදු සාදු සාදු